අර්පණා හා උපචාර සමාධිය අප ලබන අත්දැකීම් හරහා පැහැදිලි කර දෙන සේක. දුක්ඛා නිමිත්තා පටිභාග නිමිත්තද පැහැදිලි කර දෙන සේක. අර්පණා හා උපචාර සමාධිය අප ලබන අත්දැකීම් හරහා පැහැදිලි කර අර්පණාවක් වශයෙන් සඳහන් කරන්නේ තමන්ගේ සිත මේ කාමාවචර ලෝකයෙන් නැත්නම් කාමාවචර ස්වභාවයෙන් රූපාවචර தත්වයටපත් වීම. මේපත් වෙන්නේ ආනාපාන භාවනාවේ එහෙම නැත්නම් අපි කායගත සතිය මේ කොටස් මෙනෙහි කිරීම විකුරු වශයෙන් මෛත්‍රී භාවනාව කරුණා මුදිතා උපේක්ඛා ආදී භාවනාවල් පාදක කරගෙන මේ අර්පණා සමාධි ලබන්න පුළුවන්. අර්පණාවකටපත් වෙන්නේ අපි මේ ආනාපාන සතිය ගත්තොත් උදාහරණයක් වශයෙන් ආනාපානයේ හිත පිහිටුවාගෙන ස්වභාවික හුස්ම පිළිබඳව මතකයේ තබා ගැනීමේදී අවධානයෙන් පසු වීම නිසා සිත සිතුවිලි වලින් මිදී ඒ ආනාපානයේ මේ එකඟතාවයටපත් වෙනවා ඒපත් වීම අතරේ මේ නිමිත්ත ආනාපානය නිසා ඇතිවෙන නිමිති උග්ඝා නිමිති ආලෝක වශයෙන් වෙනත් රූප වශයෙන් සංකේත වශයෙන් පහළ වෙන මේ නිමිති ඒ නිමිතියේ නොසලකා තමන් අරමුණේම සිත පිටවාගෙන ඉඳීම නිසා ඒ නිමිති එක්තරා ස්වභාවයකට පත් වෙලා එක ආලෝකයක් බවට පත් වීමෙන් තමන් ඉදිරියේ පහළ වෙන දීප්තිමත් රංමන් පැහැටි බොහෝ විට දැටියකට හා සමාන ආලෝකයක් මෙන්න මේ ආලෝකය ටිකෙන් ටික විහිදිලා තමාගේ ශරීරයත් වසාගෙන හතර වටේම ඉහළ පහළ පවා පැතිරෙනකොට ඒ තමා ඒ තුල සිත සමාධිය වෙනකොට ඒකාග්‍රතාවයටපත් වෙනකොට අතීත අනාගත වශයෙන් සිත නොදුවා පිහිටනකොට ඒ තමයි උපචාර සමාධිය අර්පණා සමාධිය මේ අර්පණා සමාධියට පෙර තමන් පසු කරන එක්තරා මායිමක් තමයි උපචාරය. උපචාරයේ පසු කරලා තමයි අර්පණාවට එන්නේ. ඒ වගේම යම් වෙලාවක් අර්පණා සමාධියේ සමාධිගතව සිට එයින් නැගී සිටියා නම් ඒ සිත ගිහින් පිහිටන්නේ උපචාර සමාධිය. අන්නේ උපචාර සමාධිය තමයි අපි විපස්සනා කිරීම පිණිස යොදාගන්නේ. එහෙම නැත්නම් අභිඥා ලැබීම පිණිසත් අපි යදාගන්නේ මෙන්න මේ උපචාර සමාධියේ පිටව. එතකොට උග්ඝහ නිමිත්ත සමහර විට වර්ණයෙන් අඩුයි බැබලීමෙන් අඩුයි ආලෝක මධ්‍යයක් වෙන්න පුළුවන් නැමත් නැවත් නැත්තම් නිමිත්තක් වෙනවා මල් වැනි නිමිති මුතු මණික් නැමැති වැනි නිමිති ඒ යමක් විය හැකි පටිභාග නිමිත්තටපත් වෙනකොට ඒ ප්‍රභාස්වරයි ඊටාම පෑදිලි ඊටාම දීප්තිමත් මේ තමයි වෙනස මෙවැනි ප්‍රශ්නයක් අහනවාට සමාව තමන්ට වැඩක් නැති ප්‍රශ්න අහන්න එපා කියලා තමයි කියන්නේ. තමන්ට වැඩක් තියෙන ප්‍රශ්නයක් අහන්න හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිත තුළ පවතින මානීය ධර්මයේ හරස්වන ආකාරයේ පැහැදිලි කර දෙන්න. තමාගේ උගත්කම සමාජ තලයේ වැනි විවිධ හේතුන් වලට අප මහවැන්නෙකුට මෙලෙස අන් අය සැලකිය යුතු නැත. කතා කළ යුතු නැතයි සිතන් සිතින් හදාගෙන රාමෝක අප බොහෝ විට සිටිනවා. භාවනා කරන විට මට මා තුල ඇති මානය නිසා එපා වූ අවස්ථාවල මේ ප්‍රශ්නයක් ලෙස යොමු කරන්න යුතුයි. විශේෂයෙන් සක්කාය දිට්ඨියට පොහොර දමන මෙම මානෙ අඩු කර ගැනීමට සහ සිතට එන විට හඳුනා ගැනීම දෙස අපට උපදෙස් ලබා දෙන සිසිල්ල. සිත තුළ පවතින මානෙ ධර්මයට අරසන ආකාරයේ පැහැදිලි කර දෙන්න තමාගේ උගත්කම සමාජ තලයේ වැයෙන විවිධ හේතුන් වලට අප මාවැන්නකට විමසන්න සැලකිය යුතු නැත. මේ විදිහට මානය කියන එක ධර්මතාවයක්. මේක ස්වභාවයෙන් තුතඥායට මේක rahat වෙනකොට මානයක් තියෙනවා. නමුත් ඒක සක්කාය දිට්ඨිය වගේ දෙයක් නෙවෙයි. මාන්නය මේ සාමාන්‍යයෙන් අපි මේ කතා කරන්නේ එදිනෙදා ජීවිතයේදී අපි හදාගත්තු අස්මිමානීය තියෙන මම කියලා කෙනෙක් ඒ මම උසස් කෙනෙක් හැටියට සැලකනවා මම එයාට වැඩිය උසස්. මම එහෙම නැත්තම් මම එයා වගේමයි. එයාට විතරද මටත් ඒ උගත්කමනේ තියෙන්නේ. සමව සැලකන. අතිමානේ එකක්. එතකොට හීනමානේ තියෙන. අතිමානේ තියෙන. ඉතින් මානය කියන්නේ Taman එක්කෝ යාට වඩා උසස් කියලා සැලකෙන. ඒ නිසා Tamanට ඇති වෙනවා විද්‍යාපාස්තාවය. ආඩම්බරයක් ඇති. ඒ අනුව Taman හැසිරෙන. ඒ ඔක්කොම අකුසල් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මාත් එයා වගේම නේ එයාටත් මොකද මට වගේ තියෙන සාතිකේම එයාටත් තියෙන්නේ. මමත් මේ අධිගියේ කෙනෙක් නෙමෙයිනේ සිල්රෙද්ද පෙරේවි කියලා හිතන. සමවේදී තව කෙනෙක් හිතනවා මම එයා තරම් දන්නේ නැහැ. මට එයා තරම් වත්කමකුත් නැහැ. මට එයාට තරම් සමාධියකුත් නැහැ කියලා පහත් වෙන්නේ. ඉතින් මේ විදිහට කොයි ආකාරයෙන් හිතුවත් මේක අකුසල් පක්ෂයට යන්නේ. මානෙ. තමන් කල්පනා කරන්න ඕනේ අපි හැම කෙනෙක්ම මේ මනුස්ස ලෝකේ මනුස්සත්වයේ ලැබුවේ નિરાයාසයෙන් කවුරුවත් කියලා නෙවෙයි. අපි මේ manussත්වයේ ලැබුවේ කර කුසල අකුසල් වල බලයෙන්. හොඳ කුසල් ප්‍රබල කුසල් ඇතිය උසස්ස ඉපදෙනවා. නමුත් කොච්චර උසස්ස ඉපදුනත් පින්නතුනි අකුසල බලය ඇවිල්ලා ඒ උසස් ජීවිතය නීච කරනවා. ලෙඩ කරනවා. මරණයටපත් කරනවා. බොහෝ අපහසුතා ඇති කරනවා. සමහර අය පුංචි කුසලයකින් මනුෂ්‍යත්වය ලැබලා තමන් ඉහෙත කරපු හොඳ කුසල් මතුවලා තමන් උසස් තත්වයට ගේන්නේ. මේ මොනවා කළත් පින්නතුනේ තමන් විසින්ම රැස් කරගත්තු දේවල්. ඒ නිසා තමන්ට යම් හිතක් එනවා නම් අපහසුතාවයක් එනවා නම් මම මට මෙහෙම කරන්න වටින්නේ මට මෙහෙම කියන්න වටින්නේ නැහැ අපිට එහෙම හිතන්න අවස්ථාවක් නැහැ. හේතුව පින්නතුනේ අපිට හත්වේ හිත පාලනය කරගන්න බැරි නම් අපි කොහොමද අනුන් අනුන්ගේ හිත පාලනය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ? එයත් මං වගේම සත්වයෙක් නා. එයාගේ හිතෙත් ඇති වෙන්නේ කෙලෙස් නා. මට වගේම කෙලෙස් ඇති වෙනවා නම් මට මගේ කෙලෙස් පාලනය කරගන්න බැරි නම් මේ හීනමානයක් එහෙම නැත්නම් වෙනත් මානයක් ඇති වෙලා මම මේ අපහසුතාවයට දුකටපත් වෙලා ඉන්නවා නම් මට මේකෙන් මිදෙන්න බැරුව මම මේ විදිහට අයෝනිසි මානසිකාරය නිසා ධර්මයේ හැසිරෙන්නේ නැති නිසා ධර්මය ගැන හිතන්නේ නැති නිසා මම මේ தත්ත්වෙටපත් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයාත් මම වගේම. ඒම හිතලා පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ. මම මේවා මෙහෙම මාන්නය ගැන සලකනවා. මගේ අයිතිවාසිකම් ගැන සලකනවා. මගේ தත්ත්වය ගැන සලකනවා. නමුත් මේ කිසිවක් නැති මම තව ස්වල්ප මොහොතකින් මේ ඉහළට ගත් උස්ම පහළට හෙලා ගන්න බැරුව මේ පර්යන්කේම ඇදගෙන වැටිලා මරණයටපත් වුණොත් කොතනද මම යන්නේ? මට සාහිතිකයක් තියනවාද සුගතියේ? ඒ නිසා මගේ හිත මං පර්යන්කේ ඉඳගත්තා සුදුරෙදි නැත්තම් කාරෙදි පෙරවගෙන හිටියක් මගේ සිත කෙලිසිලා නම් මගේ සිත මේ විදිහට අයාලේ ගිහිල්ලා නම් මගේ ගෝචරයෙන් බැහැර වෙලා නම් කර්මස්ථානයේ පිට පිහිටලා නැත්තම් සතිය නැත්තම් සම්පජන්නේ නැත්තම් පින්නතුනේ මං ඉන්නේ දුගතියේ කියන එක දැනගන්න. මෙන්න මේ විදිහට කල්පනා කළොත් Tamanට පුළුවන් වෙනවා මේක ප්‍රශ්නයක් නොවි Taman ලෝකයේ දිහා සිනා මෝනින් අනුකම්පාවෙන් දයාවෙන් බලලා ඒ ඒ අවස්ථාවට සමාව දෙමින් Tamanගේ ඒ Tamanට ලැබෙන මේ අරමුණෙන් Tamanගේ සිත සතුටපත් කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ලැබිය ඇති උපදේශ අනුව ඇතිවීම, පැවතීම, නැතිවීම බල. පරයන්කේට වාඩි වී දෙතුන් වරක් සිටියේ ආශ්වාස ප්‍රශ්වාස බලන විට නොදැනියයි. ඇසෙන ශබ්ද පිළිබඳ එසේ බලන. දැන් නම් ශබ්ද ඇසෙන තරමට හොඳයි සිටේ. දෛවික පමණ කාලයක් සිටියත් කිසිම වේදනාවක් ඇති නොවේ. ඒ නිසා වේදනාව දැකීමට නොහැකිය සිතුවිලිද එකක් දෙකක් පමණ දැනේ. ඒවාද එසේ දකිමි. අනෙක් කාලය තුල සාන්ත ගතිය අත්දකින අතර බොහෝ දුරට නිින්ද යාමට එන බවක් දැනේ. උපදෙස් ලබා දෙන්න. ඇතිවීම නැතිවීම පැවතීම දකින්නේ මොනවාද? විපස්සනා කරනකොට අර්පණා සමාධියක් භාවිත සමාධියක් නැති කෙනෙක් තමන් ප්‍රථමයෙන්ම අරමුණු කරන්න ඕනේ කය. කය අරමුණු කරලා කයේ ධාතු මනසිකාරයයි කරන්න ඕනේ. ධාතු මනසිකාරය තුළින් තමන්ට හැකි වෙන්න ඕනේ රූප පිළිබඳ එහෙම නැත්නම් රූප පරිග්‍රහය කරන්න. ඒ රූප පරිග්‍රහය කරනවා වගේම ඒ රූප තුළ රූප පාදක කරගෙන ඇති වෙන නාමත් දැකීමේ ශක්තියක් ඇති වෙනවන නාම පරිග්‍රහය. ඒතර මේ නාම රූප පරිග්‍රහය දකිද්දී මේවායි ඇතිවීම නැතිවීම નિરાයාසයෙන්ම සිදුවෙන බව පේනවා. ඒ ඇතිවීම නැතිවීම තුලින් Tamanට යම් අනිත්‍යතාවයක් පෙනෙනවා නම් යම් දුක්ඛතාවයක් පෙනෙනවා නම් අනාත්මතාවයක් වෙනවා නම් එතනට කියනවා සම්මර්ෂණය. ඒක තමයි කෙරිය යුත්තේ. ඒ නිසා එහෙම නැත්නම් Tamanට පෙනෙන්න ඕනේ ඉක්මවා ගිහින් ඇතිවීම නැතිවීමේ වේගවත්කම උට උද්‍යප්පයකින් තත්ත්වය. ඇතිවීම පැවතීම නැතිවීම. ඉතින් මේක වේගවත්ව සිදුවෙනකොට ඇතිවීම නැතිවීම වශයෙන් දකින්න පුළුවන්. තවත් වේගවත් වෙනකොට නැතිවීම පමණක් දකින්න පුළුවන් ඇතිවීමට වඩා නැතිවීම මේ ආදී වශයෙන් ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා ඇතිවීම නැතිවීම පැවතීම බලන්නේ නිකම්ම නිකං හිතේද, කයේද කියන එක Taman දැනගන්න ඒ නිසා කයටම සිත නැඹුරු කරගෙන Taman විසින් දියුණු කරගත් සමාධියක් තියෙනවා නම් ඒ සමාධියට සමවැදලා සල්ප වෙලාවක් ඉඳලා අදිෂ්ඨාන බලයෙන් නැගී හිටලා සිත හොඳට නැගී හිටියට පස්සේ අර එයා ඒ සමාධියෙන් නැගිටලා Tamanට පුළුවන් මේ ධාතු කර්මස්ථානයට සිත යොමු කරන්න. ධාතු කර්මස්ථානයයි කියලා සඳහන් වෙන්නේ මේ ශරීරයේ ඇති වෙන වේ සංවේදීතා තුලින් නැත්නම් ධාතු ලක්ෂණ හඳුනා ගැනීම. ඒ ධාතු ලක්ෂණ තුලින් Tamanට ධාතු හඳුනා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. එහෙම නැතුව පිටුවාගත් සමාධියක් නැතුව නාමයට සිත යොමු කිරීම ධර්මයේ එහෙම රුකු දීපතනක් මට මතක නැහැ. ඒ නිසා ඒ ගැන විමසලා බලන්න. ආශ්‍රාස ප්‍රස් ආශ්‍රාස ප්‍රස්වාස බලන විට නොදෙනියයි. ආශ්‍රාස ප්‍රස්වාසයට නම් හිත යොමු කරන්නේ ඒ ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යන්නේ ස්වභාවික තත්ත්වයක්. එයින් වෙරෙන්නේ හිත එකගතාවයටපත් වෙන බවයි. එකගතාවයටපත් වෙනකොට සිතුවිලි වලින් බැහැර වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙනවා. ඒ නිසා අය කීින් වෙලා නොපෙනී යනවා. නොපෙනී ගියත් ඒහා සමානව සතිය සම්පජන්නේ දියුණු නැති නිසායි ඒ සියුම් තත්ත්වය නොපෙනෙන්නේ. නිසා වඩා වඩාත් උත්සාහ කරන්න ඕනේ නොපෙනී ගියත් නැවත නැවත සිත නගා හිටවන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳවම. ඒ වගේම අපි ආස්වාස් ප්‍රස්වාසය නම් කරන්නේ මේ ඇසෙන ශබ්ද පිළිබඳ. සිත යොමු කරනවා කියන්නේ කර්මස්ථානයෙන් බැහැර එක කර්මස්ථානයක් එක වෙලාවෙ කරන්න ඕනේ. කුදාතු කර්මස්ථානය කරන්න ඕනේ ආනාපානය තුලින්. එහෙම නැත්නම් අපි සම්පූර්ණ ආනාපානය අමතක කරලා පිම්බීම හැකිලිම තුලින් ධාතු කර්මස්ථානයට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි ශබ්ද ගන්නවා නම් පින්නතුනි ශබ්ද තියෙනවා වට ව්‍යාපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද කියලා ශබ්ද නවයේ කොටගත් රූප ඉතින් එහෙමනම් අපි ඒක හරියට දකින්න නම් ඒ විදිහට රූප බෙදලා බලන්තු එහෙම නැත්නම් ඕලාරික වශයෙන් මේ පිටින් ඇතන ශබ්දවලට හිත යොමු කරගෙන ඉඳලා ඒක තේරුම් ගන්නවා නම් අපි නාම කර්මස්ථානයකට යන්න හදන්න නාම කර්මස්ථානයේදී බුදුරජාන් වහන්සේ රුකුල් දීලා නැහැ. ඊටෝගත් සමාධියක් නැති කෙනෙක්. ඒ නිසා රූපේමයි යා යුත්තේ. ඇයක පමණ කාලයක් සිටියත් කිසිම වේදනාවක් ඇති නොවේ. ඒ කියන්නේ හිත ස්තන්පත් නම් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒක මොකද එක අරමුණක තියෙනකොට වේදනාව දැනෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි වේදනා විචක්‍රාණි. ටිකෙන් ටික තමන් වේදනාව අදිවාසනය කිරීම නිසා අදිවාසනා පහතබ්බා කිව්වා වගේ කායික වේදනාව ඉවසීම ඉවසීම නිසා ටිකෙන් ටික ප්‍රහාණය වීමෙන් Tamanට වේදනාව නොදෙණිය. ඒ නිසා වේදනාව දැකීමට නොහැකි. සිතවිලි දෙකක් දෙකක් පමණ දැනේ. ඒ වාද එසේ දකිමි. සිතවිලි එකක් දෙකක් දකිමි. ඔය සිතවිලි කලින් කලට එන්න පුළුවන් ආනාපාන ක්‍රද්දී කර්මස්ථානයේ දේරෙද්දී ඒවා ගණන් ගතිය දෙ නෙවෙයි. අනෙක් කාලය තුල සාන්ත ගතිය අත්දකින අතර බෝධුරට ඉන්දියාවට එන බවක් දැනේ. ඒ කියන්නේ සමාධියට ලං වෙනකොටත් නිදිපර ගතියක් දැනෙනවා. ඒක අපි සමාධිමත්කමට ලං වෙනකොට සිදුවෙන දෙයක් සතිය ටිකක් දුර්වල වෙනවා. ඒ නිසා ඒ වෙලාවට සතිය නගා හිටව ගන්න. එහෙම නැතුව නිදිමර ගතියක් එනවා නම් ඒක කුසීතකමට වැටෙනවා. ඒ මගහරවා ගන්න. චීන මිද්දේ භාවනාවට නිතරම බාධා. ඒ අඩු කර ගැනීමට උපදේශ දෙන කරුණාවෙන් ඉල්ල. චීන මිද්දේ. ඒක තමයි නිදිම. චීන මිද්දේ සමහර විට දැන් දවල්ට ආහාරයෙන් පස්සේ නම් බත් මත නිසත් වෙනවා. බත් මදේ කියලා. ඒක ඉතින් ටිකක් සක්මන් කළා එහෙම නැත්නම් ටිකක් වෙලා වාඩි වෙලා පුංචි විවේකයක් අරගෙන ඒක නැති කර ගන්න පුළුවන්. එහෙම නැතුව සමහර අයට මේ තීන මිද්දය භාවනාව තුළින් වැඩෙන ආකාරයක් වෙනවා. ඒ සමහර අය වාඩි වෙච්ච ගමන් නිින්දයක්. හොඳට නිදාගෙන ඉඳලා නැගිටිනවා. නැගිටලා ඉතින් භාවනා කළා කියලා හිතනවා පැයක්. ඒ ඉඳලා තියෙන නිින්දේ. ඉතින් ඒ අය දැනගන්න ඕනේ වාඩි වෙලා Tamange අරමුණට සිත යොමු කළාට පස්සේ හොඳින් අරමුණ ප්‍රකටව පේන තාක්කල් ඒ කියන්නේ අරමුණේ සිත පවතිනවා නම් අරමුණ ඕලාරික වුණත් අරමුණ සුකුම වුණත් අරමුණ සියුම් බවටපත් වෙද්දී හිත එහි නගා හිටව ගන්න පුළුවන් ඒ තාක්කල් ඉන්දෝ එහෙම නැතුව අරමුණ අමතක වෙන ගතියක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් අරමුණ සිතින් ගිලින ගිලින වගේක් දැනෙනවා නම් අතරින් අතරට මතක නැති වෙන ගතියක් දැනෙනවා නම් තීන මිද්දියටයි මේ යන්නේ සවාම ඉරියව්වෙන් අහකට යන. ඉරියව්වෙන් අහකට ගින් වෙනත් කාර්යයකට දෙන්නේ නැත්නම් ටිකක් මධ්‍යස්ත වේගයකින් සක්මන් කරා. මූණ සෝදා අතපා දිගාරින්. එතකොට කන් අදින්න. මේවා තමයි බුදුරයන් වහන්සේ උගන්වලා තියෙන්නේ. තීන මිද්දය වාඩි වෙලා ඉඳගෙන කාලය දික් කරන්න කියලා වීරිය බඩුවට තීන මිද්දේ නැති වෙන්නේ නැහැ. මේක විශේෂයෙන් කල්පනා කළ යුතු දෙයක්. භාවනා නොකිරීම නිසා හිතේ ඇතිව තිබූ තන්පත් බව සම්පූර්ණයෙන් පහවී ගොස් ඇත. දැන් පරයන්කේට පැමිණි පසු ටික වේලාවක් ආනාපානය දැනේ. නැවත හිත නොඑක් නොඑක් සිතුවිලි අතර අතරමං වේ. වරින් වර සිතට ආනාපානය දැනෙන කයේ පැද්දෙන බවක්ද දැනේ. මේ தත්ත්වය අනුව දැන් කෙසේ භාවනා කළ යුතුදයි පැහැදිලි කර දෙන්න. භාවනා නොකිරීම නිසා සිතේ ඇති වී තිබූ තැන්පත්කම සම්පූර්ණයෙන් පහ වෙලා දැන් පරයන්කට ආවම ආනාපානිය ටික වෙලාවක් දැනෙනවා. සිතුවිලිත් එනවා. දැන් තියෙන්නේ නවකෙක් හැටියට භාවනාව ආරම්භ කරන්න. සියලු අත්දැකීම් අමතක කරන්න. ඒ නිසා තමන් ඉස්සෙල්ලාම තමන්ගේ අධ්‍යාත්මික බාහිර වස්තුන් පිරිසිදු කරගන්න තමන්ගේ ඇඳුම් පැළඳුම් ඉන්න ස්ථානය හොඳට පිරිසිදුව තියනවාද පිළිවෙලට තියනවාද බලන්න ඕන. ඒවා එහෙම නැත්නම් හොඳින් සකස් කරගන්න ඕන. ඒක භාවනාව. ඒවා හොඳට තැම්පත් කිරීම, ඒවා විමසලා බැලීම, ඒවා හොඳින් පවත්වා ගැනීම භාවනා සිටිවිල්ලකින් කෙරෙන්නේ. ඒ වගේම තමන්ගේ ඇඳුම් පැළඳුම් පිරිසිදු වෙන්න ඕන සහැල්ලු වෙන්න ඕන. විශේෂයෙන් තද වර්ණ වැනි දේවල් තද ඇඳුම් හොඳ නැහැ. අනිත් එක ආහාර පාන. තමන් දැනගන්න ඕනේ මට ප්‍රත්‍යාහාර මොනවද? මොන මොන ආහාර ගනිද්දිද මට හොඳට හිත තැම්පත් උනේ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? මේ ආහාරවල විෂමතාවයක් තියෙනවා. ඒවත් සලකලා බලලා ඒවත් ටිකෙන් ටික මාරු කරලා බලන්න. සමහර අයට පැණි රස නිසා සමාධිය නැති වෙනවා. සමහර අයට පැණි රස නිසා සමාධිය ඇති වෙනවා. සමහර අයට කටුක ආහාර නිසා සමාධිය ඇති වෙනවා. සමහර අයට මිහිරි ආහාර නිසා සමාධිය ඇති වෙනවා. ඒවා සලකලා බලන්න ඕනේ. සමහර අයට භාවනාවට ගැළපෙන්නේ අලුයම. සමහර අයට උදේ කාලය. සමහර අයට සවස සමහර අයට රාත්‍රිය. සමහර අයට නිින්දෙන් අවදි වූ ගමන. ඉතින් මේවා සලකලා බලලා සුදුසු තැන සුදුසු වෙලාවත් සලකන්න අනිත් කාරණේ තමයි අනිවාර්යයෙන්ම කාල සටහනට භාවනා කිරීමේ නොහැකියාවක් තියෙනවා. මේක හැම කෙනාටම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේව කියන්න නම් හොඳ නැහැ. නමුත් අපි පුහුණු වෙනකොට කවුරුත් වෙලාවට වාඩි වෙන්න ඕනේ නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. නමුත් සමහර අයට යම් වෙලාවක් සක්මන් කරලා හිත නැගී හිටිනකොටම ගිහින් වාඩි වෙන්න. සමහර අයට හුඟක් වෙලා යනවා මේ හිත තැම්පත් වෙලා එන්න. තේරෙනවා. දැන් හොඳයි කියලා. සමහර අයට සක්මන් කරනකොට උද්දච්චයට. ඒ නිසා උද්දච්චය කියන්නේ හිත තව තවත් විසිරෙනවා. එතකොට පරයන්කෙන් අයින් වෙන්න ඒ අය ඒ වෙලාවට පුංචි දෙයක් කියවන්න ඕනේ සහැල්ලු දෙයක්. සජ්ජායනා කරන්න පුළුවන් Tamanට විතරක් ඇහෙන්නේ. ඉමින් ටික වෙලාවක් සජ්ජායනා කර කර ඉන්න පුළුවන්. හිතෙන් සජ්ජායනා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පින්නතනේ වාඩි වෙලා ආනාපානිය නොකර තමන්ගේ ඉරියාපත පබ්බේට සිත යොමු කරනවා. භාවනාව මොකද්ද? තමන්ගේ ඉරියව්ව විමර්ශනය කිරීමේදී. එතකොට වාඩි වෙලා ඉන්නවා ආනාපාන සතිය ගැන නෙමෙයි සිය තියෙන්නේ ඉරියව්ව ගැන. මේ විදිහට ඉරියව්වෙම සිත පවත්නකොට ඉබේටම ආනාපානිය මතුවෙනවා. එහෙම නැත්නම් ධාතු කර්මස්ථානයේ මතුවෙන්නත් ඉඩ තියෙනවා. මොකද තද වෙලා ඉන්නකොට මේ තද වීම තුලින් Tamanට ඒ ධාතු තද බව ප්‍රකට වෙනවා. තද බව ප්‍රකට වෙනකොටම පින්දීමක් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් සිහියෙන් Tamanගේ හිතේ තියෙන මේ බලාපොරොත්තු ඉක්මනට භාවනා කරන්න ඕනේ ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ අනිත් අය මට වඩා ඉක්මන් මම බහුවෙලා එහෙම හිතන්න නරකයි. මේ අදම මේ ආරම්භ කළේ ඒ නිසා නිවන කියන එක කොයි මොහොතේ පහළ වෙයිද කියන්නට බෑ. සමාධිය කොයි මොහොතේ පහළ වෙයිද කියන්නට බෑ. ඒ නිසා අපිට තියෙන්නේ සිහියෙන් නුවණින් මේ වර්තමාන මොහොතේදී ඉවසීමෙන් කටයුතු කිරීම. මුන්දින් සතිය පවත්වන අය අතරිනුත් අමතක වීම සිදුවිය හැකියි. ඔව් සතිය පාත්වෙනකොට සමහර අය සතිය කියලා කියන්නේ 100ටනේ. සමහර කෙනෙක් එකම දෙයක 100 පීඩෝගන ඉන්නේ. ඒ 100 පීඩෝගන ඉන්න කෙනාට මේ ළඟ තිබ්බදී අමතක වෙන්න පුළුවන්. මොකද කෙනෙක් දේ කෝප්පේ තියලා යනවා නමුත් මේ මම අපි 100න් හිටියා වෙන දෙයක් කෙරෙහි. ඒ 100 නිසා මේ තියපු දේ දැක්කේ නෑ, අහුනේ නෑ. සමාජයට දැක්ක ඇවුනා නමුත් මේ වර්තමානයේදී සිහිය තියෙන තමන්ගේ මේ කාරණයට පමණයි. එම නිසා ඒ බාහිරදී තමන්ට අමතක වෙන්න පුළුවන් ඒක අමතක නැහැ පස්සේ මතක් වෙයි. නමුත් සමහර විට පුහුණු වෙන අය නිසා වරින් වර මේ සිහිය කියන එක අඩු වැඩි වෙනවා. ඒක අර්පණා වගේ සමාධි වලින් තියුර කරගත්තට පස්සේ බොහෝ දුරට එහෙම සිදු වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි මතක තියාගන්න. අපේ බෝසතාණන් වහන්සේ සියලු අභිඥාවන් තිබුණ අහසින් යන්න පුළුවන්කම. ඒ වගේම පෙර ආත්මවාවේ දකින්ත ඔය සියලු අභිඥා තිබුණා. සුකුචුච්චුප පාතඥාන තිබුණා. නමුත් අර දේවියගේ අඩ නිර්වත් කය දැකලා එක වෙලාවෙම සිහිය නැතුව ඉන්දියෙන් පහ වුණා ආසෙන් බිමට පාත් වුණා ඊට පස්සේ ධාන සමාධි මුකුත් නැතුව ගියා මේ වගේ මේ පුංචි ප්‍රමාදයේ ගිනුත් වෙනතුනේ අච්චර විශාල තත්වයක් නැති වෙන්න පුළුවන් ඒ වගේ සමාධිය තිබුණත් මේ දෛනික ජීවිතයේදී පුංචි පුංචි අපහසුතා ඇති වෙන්න පුළුවන් නමුත් ඒක තදින් ගත යුතු නැහැ පුළුවන් තරම් ඒක එහෙම වුණාම සිත එතනින් පිහිටව ගන්න. අපි කියමු යමක් අමතක වුණා. සමහර විට තමන් කාමරයට යනවා යමක් ගේන්න. ගියාම මතක නෑ මොකටද ආවේ කියලා. ඒතකොට ටිකක් වෙලා එතන ඉඳගෙන ආපසු සිත යවන්න ඕන මෙතෙන්ට එන්න මං ඇයි හිතුවේ? මං කොතනද හිටියේ? මං ආවල් තැන හිටියේ. ඇයි මං මෙතෙන්ට එන්න කල්පනා කළේ? ඒ විදිහට කල්පනා කරනකොට මතක් වෙනවා මේ ආපු කාරණේ මේකයි. ඒ නිසා සිත ආවර්ජනය ආපස්සට යැවීමෙනුත් සිහිය තීව්‍ර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට සතිය නැති වෙන අය වරින් වර සිහිය නැති වෙච්ච වෙලාවකට ආපස්සට සිත ආවර්ජනය කිරීමෙන් වර්තමානයට එන්න පුළුවන්. ඒ නිසා මේක තදින් ගතියක් නෙමෙයි විය හැකියි. දැන්ම ත්‍රිලක්ෂණයට නගන්න එපා. එවිට භාවනාව නොවැඩෙන බව ඔබ වහන්සේ කලින් දින ප්‍රකාශ කළා. ඒ ආනාපානයේ වඩන යෝගීන්ට සහ පිම්බීම හැකිලිම වඩන යෝගීන් දෙකලටම පොදුද? මේ ගැන වාදා දෙන මේ කරන්නේ පිම්බීම හැකිලිම වඩන යෝගී එනේන අරමුණ තුන් හතර වර මෙනෙහි කර අරමුණට යොමු කිරීම සුදුසුද? පිම්බීම හැකිලිම වඩන යෝගීන්ට සතරමා ධාතුන් ආબોධ වූ පසු ඉදිරියට යන ආකාරය ගැන ඉරියව් ප්‍රත්‍ය පිළිබඳ වාසියෙන් බලාපොරොත්තු වෙමි. දැන්ම තිලක්ෂණයට නගන්ට එපා. එවිට භාවනාව නොදෙන්න වහන්සේ කලින් සඳහන් කළා. ආනාපාන වඩන යෝගීන් සහ පිම්බීමේකින් වඩන යෝගීන් දෙගොල්ලන්ටම පොදුයි. තිලක්ෂණයට නගන්ට එපා කියලා කිව්වේ මොන අවස්ථාවේදී කියලා මේක ලියලා නැහැ. ඒ මොකද සමහර අය මේ ආනාපාන සතියත් විග්‍රහණයට දාගෙන ඔන්න හුස්ම ගත්තා ඔන්න හුස්ම පිට වුණා අනිත්‍යයි. ඔයක ඒක මට මගේ නෙමේ අනාත්මයි. ඔහොම හිතන අයත් ඉන්නවා. එතකොට මුලින්ම රූප නාම වශයෙන් බෙදා හඳුනා ගැනීම තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකට කියනවා රූප පරිච්ඡේද නාම පරිච්ඡේද නාම රූප පරිච්ඡේද. අන්න ඒ වෙලාවේ ත්‍රිලක්ෂණයට නගන්නේ නැහැ. ඒ වගේම Tamanට ධාතු ලක්ෂණ වලින් වැටහිලා පේනවනම් ඒ ධාතු වශයෙන් රූප වශයෙන් තේරුම් ගන්නවා. ඒ නිසා රූප ඇතිවීම නැතිවීම උඩ ත්‍රිලක්ෂණයට නගන්නේ නැහැ මේ අවස්ථාවේ. ඒක සම්මර්ෂණ අවස්ථාවේදී සිදුවෙන දෙයක්. ඒ කියන්නේ හොඳට නාම රූප අවබෝධ වුණාට පස්සේ ඉබේම ත්‍රිලක්ෂණයට නැගෙනවා. එවිට භාවනාව නොවැඩෙන බව අවවාංශයේ කලින් දින ප්‍රකාශ කළා. ඒක වෙන්න ඕන කියන්නේ. ආනාපාන යෝගීන්ටත් ඉඳීම යගෙන යෝගන් දෙකොල්ලටම පොදුද. විදර්ශනාව කරනකොට දෙකොල්ලම එකයි. ආනාපානයෙන් කළත් ධාතු මනසිකාරය හරහා ආයතුයි ඉන්දීම ඇකිලීම කරත් ධාතු මනසිකාරයේ හරහා යා යුතුයි. ඉන්දීම ඇකිලීම වඩන යෝගීන් එනේන අරමුණු තුන් හතර වරක් මෙනෙහි කර අරමුණට හිත යොමු කිරීම සුදුසුයි. ඔව් එහෙම උගන්වනවා පින්බීම ඇකිලීම උගන්වන ස්වාමී ආචාර්යන් වහන්සේලා ඒක මෙනෙහි කරන්න කියලා. ඒ මෙනෙහි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු හැටියට සමහර අය සඳහන් කරනවා. නැත්තම් මුලාවටපත් වෙනවා. Tamanට හරියට අවබෝධ වෙනවා නම් වචනයෙන් කීමට අවශ්‍යකමක් තියනවාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අරමුණට හේතු කිරීම සුදුසුද? මෙනෙහි කර අරමුණට අරමුණේම තමයි ඉන්න ඕනේ. අරමුණෙන් බැහැරට යනකොට මෙනෙහි කිරීමට හිත ටිකක් ඇදෙනවා නේද? ඒ නිසා අරමුණේම විවෘතව ඉන්න පුළුවන් නම් ඒක තමයි වඩාම සුදුසු. ඔව් පිම්බීම හැකිලිම කරන යෝගාවචරයෙන් සතර මහා භූතේන අවබෝධ පසු ඉදිරියට යන ආකාරය ගැන. ඉතින් මේක වඩා හොඳයි අපේ ස්වාමීන් වහන්සේගෙන්ම මේක දැනගන්න එක. මොකද එක එක ආචාර්යන් වහන්සේලා තමන්ගේ යෝගාවචරයන්ට මේ එක එක විදිහට මේක කරුණු දක්වනවා. ඒ නිසා පිම්බීම හැකිලිමත් තුලිනුත් පිම්බීම හැකිලිමම අරමුණු කරගෙන ඉඳීම නිසා ඒ ස්ථානයේ තුලම පහළ වෙන ඒ වෙනස්කම් ඒ වගේම ආලෝකය තුලින් Tamanට ඒ ධාතුන් හඳුනා ගැනීම නාම රූප පහළ කර ගැනීමට හැකියි බැයි සමහර යෝගාවචරින්ට උපදේශ ලැබෙනවා ඉමීම හැකිලිම කරන අතරේ බාහිරින් එන අරමුණු වලට සිත යොමු කරලා ඒක මෙනෙහි කරලා නැවත ප්‍රධාන කර්මස්ථානට එන්න කියලා. ඒක ඒ ආචාර්යන් වහන්සේලාගේ මතයක් නිසා අපිට ඒකට මුකුත් කියන්න බෑ. මගේ මතය නම් ප්‍රධාන අරමුණේම සිටිය යුතුයි පිටට සිත නොයවා. ආධුනික යෝගියෙක් හැටියට සමත භාවනා කරන හැටි කෙටියෙන් පාදා දෙමින් කරලා ඉල්ලුවා. හව් බොහෝ දෙනෙක් දන්නවා ආධුනික කෙනෙක් හැටියට. හැම කෙනෙක්ම ආධුනික කෙනෙක් හැටියට කල්පනා කරනවා නම් හොඳයි. සමත භාවනාව. සමත භාවනාවට තියෙනවා කර්මස්ථාන කීපයක්. ප්‍රධානම දේ තමයි වඩාම සුසු දේ හැටියට සැලකෙන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව නම් ස්වභාවික හුස්ම දිහා බලාගෙන ඉන්නේ හුලං සංකල්පය නෙමෙයි ආස්වාස ප්‍රස්වාස සංකල්පයයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද හුලඟ කියන එක ආස්වාස ප්‍රස්වාසයේ සිත පවත්න විට ටිකෙන් ටික සිත සංසිඳෙනකොට ආස්වාස ප්‍රස්වාසය සංසිඳලා ඒක හීන් වෙලා නොදිනිය. ඒ වෙලාවට ආස්වාස ප්‍රස්වාසයක් නැහැ. ඊටාම සියුම් කම්පනයක් තියෙනවා. ඒ කම්පනය තමයි ආස්වාස ප්‍රස්වාසය. එය ආස්වාසද ප්‍රස්වාසද කියලා තෝරන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ සිත ඒකාග්‍රතාවයට ගමන් කරවීමට නම් ඒ తත්වයේ හිත නවත්තගෙන ඉන්න වෙනත් ශරීරයේ සංවේදිතා කිසිවකට හිත යොමු නොකළ යුතුයි. බාහිර ශබ්දවලට ආදියට හිත යොමු නොකළ යුතුයි. සිතේ පහළ වෙන සංකල්පනාවට හිත යොමු නොකළ යුතුයි. කළ යුතු එකම දේ ආශ්වාස ප්‍රශ්වාසයේ මතකයේ ගිලි නොහි තබා ගැනීම. ඒ පිළිබඳ අවධානය නොනසා තබා ගැනීම. එතකොට සමහර විට ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳිලා නොදෙනී කිය අවස්ථාවට හිත පිට යන්න පුළුවන්. ඒ ගියත් ටිකකින් ආපහු වෙනවා. ආපු සිත රැක ගන්න බලන්න නැවතත් බාහිරට යන්න නොදී. මේ සිත බාහිරයට යන්නේ බොහොම වංචා සහගත. හොඳට ආනාපානයේ සිදුවෙනවා නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ සිත කිඳා බෑලා ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳිලා පවතිනකොට කුංචි හිතක් එනවා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. එහෙම නැත්නම් හිත ගිහින් කියන්න ඕන. එතකොට හිත ගිහින් ඉවරයි. එහෙම නැත්නම් කියනවා අද ඊට වැඩිය හොඳයි කියලා හිතනකොට හිත පොඩ්ඩක් එහාට ගිහින්. අන්න එතෙන්දි රැක ගන්න ඕනේ Taman ඒ ස්ථානේ මේ විදිහට ඉන්නවා නම් ටිකෙන් ටික හිත සංසිඳෙනවා සංසිඳනවත් එක්කම සමහර යෝගීන්ට විනාඩියක් දෙකක් මේ විදිහට ඉන්න වෙනකොට යම් යම් රූප ලක්ෂණ පහළ වෙනවා නිමිති ඇති. මේ නිමිති කියපුවාම නොයිකුත් විදිහේ නිමිති තියෙනවා. සජීවී අජීවී වශයෙන් පෙනෙන්නත් පුළුවන්. ඒවා Tamanට ඉදිරියේ පෙනෙනවා. ඒවා ඡානය වෙනවා. කැරකෙනවා. හිසට උඩින් යනවා. සමහරට තමන්ව වහගෙන ගිහින් යනවා. එක හැක් ඇරෙනවා, එක හැක් වැහෙනවා වගේ පේනවා. දකුණු ඇහෙන් පේනවා, ඊගාට වම් ඇහෙන් පේනවා වගේ පේනවා. ඒක එකක්වත් සලකන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාසයේ කොතනද සංසිඳුනේ, එතනම සිත පවත්වනවා. ඒක පේනවා නම් ඒක බලාගෙන ඉන්නවා. නැත්තම් සංසිඳන සඳහා හිත ගල්වාගෙන ඉන්නවා. මෙහෙම ඉන්නකොට අර පෙනෙන නිමිති ටිකෙන් ටික ටිකෙන් ටික චංචල බව නිශ්චල වෙලා ඒවා අතුරුදහන් වෙලා එක්තරා විදියක මන්ද ආලෝකයක් මතුවෙනවා. ඒ මන්ද ආලෝකය තමන් ඉන්න ප්‍රදේශයේ පුරාම ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඈතින් මතුවෙන්නත් පුළුවන්. සමහර විට මෝටර් රථයක එළියක් වගේ ඈතින් මතුවලා තමන් කරා වේගෙන් එන්න පුළුවන්. ඒක ඇවිල්ලා තමන් වහගන්න පුළුවන්. වහගෙන හිසට යන්න පුළුවන්. එකක්වත් දිහා බලන්නේ නැතුව තමන්ගේ නාසිකාග්‍රව පැත්තටම හිත තියාගෙන හරියටම නාසිකාග්‍රේ හිත එල්ලන්න නෙවෙයි කියන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ කියන්නේ ඉදිරියේ ඔබ අභිමුඛයේ සිත පිහිටුවාගෙන ඉන්න. එතකොට මේ අභිමුඛයේ යමක් ප්‍රකට දෙයක පෙනේ. ඒ අනුව ඉදිරියේ පහළ වෙන පුංචි ආලෝකය එක්කෝ නාසිකාග්‍රව ළඟින්ම ටිකෙන් ටික ටිකෙන් ටික ආලෝකයක් මොහොදු වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනවා නම් ඉතාම හොඳයි. සිතත් ආලෝකයක් ආනාපානය නැත්තම් ඒ සංඥාව තිබුණු තැනක් එකනම් ඒක තමයි සමාධිය. යම් විදියකින් මේක Taman ඉදිරියෙන්මත් වෙලා ඈතින් පේනවා ආනාපානයක් පේනවා. හරියට නිකන් හිත දෙක මැද්දේ වගේ. එහෙම තියෙන්න ආරින්. මේ වෙලාවට ආනාපානයට ගන්නටත් එපා. අර එළියට හිත දාන්නටත් එපා. මධ්‍යස්ථ වේිත පවතින බව දන්නවනම් එහෙම තියෙන්න ආරින්. මෙහෙම පවතිනකොට ටිකෙන් ටික ඒ ආලෝකයේ Taman කරා ඇවිල්ලා Taman අතර දිගන්තියේක පැතිරලා තමන්ව වහගෙන ඒ වගේම සිත අතීත අනාගත වශයෙන් ගමන් කිරීම නතර වෙලා සිතුවිලිවලින් බැහැර වෙලා සමාහිත වෙනවා. ඒකට තමයි අර්පණාව කියන්නේ නැත්නම් සමාධිය කියන්නේ. පැවිදි කෙනෙකුට දුතාංග සමාදන් වීමේ ලැබෙන විශේෂ වාසි මොනවා? රාගයේ විවිධ දේට තිබෙන ආසා දුරු කර ගැනීමෙන් විශේෂිත වූ තංගය පැවිදි වූ අයෙකුට සමාදන් විය හැකි කාරණිකයි. පැවිදි කෙනෙකුට දුතාංග සමාදන් වී. දැන් දුතාංග කියන ඒවා විශේෂ වාසි මොනවා? දුතාංග කියන්නේ දුත කියන්නේ දවන, තවන අංග. කෙලෙස් දවන, තවන අංග. දැන් ගෙදර ඉන්න අයට තුන් වෙලක් නෙමෙයි පස් වෙලක් කැම ගන්නවා. දෙයටයි 10ටයි 12ටයි 3ටයි 5ටයි 8ටයි ඔහොම කීයක් තියනවද? ඒවා දැන් නැහැනේ. සිල් සමාදන් වුණාම දැන් හික්මිලා. කෙලස් දැවෙනවනේ. හිතු හිතු වෙලාවට කැම බීම ගන්නද. ඒකට පැවිදිින් අයට තියෙන්නේ උදේටයි දවල්ටයි ප්‍රධාන ආහාර. ඒකන බුදුරයන් වහන්සේ දුතංගයක් වශයෙන් නෙමෙයි. නමුත් ඇත්තටම සංඝයා වහන්සේ එක වේලක් පමණක් වැළඳිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. ඉතින් බැරිම නිසා දෙවේලක් ගත්තට ප්‍රශ්නයක් නැහැ කිව්වා. හේතුව එදා තිබුණේ විශේෂිත ආහාර වර්ග වසවිස නැති හොඳ පෝෂණීය ආහාර තිබුණේ ස්වභාවික ආහාර. අද වගේ දේවල් නෙමෙයි. ඒ නිසා එදා ආහාර එක වේලක් ගත්තත් කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්කම තිබුණා. ඉතින් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් ආහාර වළඳන්න බෑ. ටිකයි වළඳන්නේ. නිසා දෙපාරක් ගන්නවා. ඉතින් මේවායින් වැළකෙන්න හැකිනම් දුතංගයක් වශයෙන් ඒකාසනිකංගයේ සමාදන් වුණා. ඒ කියන්නේ මම එක ආසනයක වාඩි වෙලා පමණයි දානේ වළඳන්නේ. ගිලම්පස ගන්න පුළුවන්. කිරි පාවිච්චි කරන්න බෑ මුඩෝපු කිරි පාවිච්චි කරන්නත් බෑ එතකොට ඇල්ලතරේ මිරිකපු පළතුරු වර්ග පුළුවන් ඒ වගේම අනිකුත් ඔය තේකෝපි වගේ දේවල් ඒවෙන් ආහාරයක් නෙමෙයි නිසා ඒවත් ගන්න පුළුවන් නමුත් එක වේලක් දුතාංගයක් වශයෙන් ඒකාසනිකංගයේ සමාදන් වුණොත් තමන් ආහාර ටික අරගෙන වාඩි වෙලා වත්තුලක් හෝ කටේ තිබ්බට පස්සේ මුකේ තිබ්බට පස්සේ නැවත නැගිට්ටොත් නොවලඳිමි කියන අනිෂ්ඨාන තියෙනවා. මොන හේතුවක් නිසාවත් නැගිටින්න වුණොත් ඊට දානෙ නොගත යුතුයි. අන්න දුතම්. ඒ කියන්නේ කෙලස් තවන. බඩ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට හිතෙනවා අනේ මට අද භාවනා කරන්න බෑ දානින් සමේ මොන එකක්ද මං ගිහින් දැන් රැයටත් කනවා කියලා තරහෙන් කන්න පුළුවන් හොරේ. එහෙම නෙවෙයි. නෑ. මම මායයට බය නෑ. මාතේ මගේ මේ ඒකාසනිකංගයේ කැඩුනේ යම් ධර්මතාවයක් නිසා. යම් අකුසලයක් නිසා වෙන්නත් පුළුවන් පෙර ආත්මයක. හොඳයි. මං අද දැන් වළඳන්නේ නෑ. දැන් නැගිට්ටානේ. මම මේ විදිහට හෙට වළඳනවා. එහෙම කරපු කෙනා පින්නතුනි රාත්‍රියේ ආබාධයක් කියලා මරණයටපත් උනත් මරණයටපත් වෙන්නේ නෑ නිකන්. උසස් තත්වයකට හිත යනවා. ඔය ඔකී උපදින්න හොඳ සුගතියක උසස් තත්වයක මේ කරපු දේ නිවනටම රුකුල් දෙනවා පිළිදී කෙලස් මහා ප්‍රහාණයක් ප්‍රහාණය වුණා එතන. නිසා දුතං වේ විදිහට රකින්න පුළුවන්. අනිත් එක තමයි ඉතින් වස්ත්‍ර. ඉතින් පැවිද්දෙකුට නම් ත්‍රිචීවරය කියන්නේ අඳනයයි දෙපොට සිවුරයි තනිපොට සිවුරයි. ඊට වඩා මුකුත් බෑ. ඉතින් ඒකම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අඬ දමදමා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මුඛ පුංචන චෝල කියන්නේ මේ වියතකට කලලින් අඩු, රියනකට දිගින් අඩු, රෙදි කෑලි හැර අනෙක් කිසිවක් පාවිච්චි කරන්න නැති වෙන්නත් පුළුවන්. දුතංග වාසිය. පින්න පාතේ යැපෙනවා නම් පින්න පාතික දුතංගයක් තියෙනවා ගෙයින් ගෙට යන්න ඕනි සපදාන චාරිකාව. එයාට මගදී දෙනේව ගන්නෙ නෑ. මගදී දුන්නට ගන්නෙත් නැහැ යනකොට දුන්නට එනකොට දුන්නට ගන්නෙත් නැහැ සේනාසනේදී ගන්නෙත් නැහැ ගෙමිදුලකට ගිහින් දෙන දේ පමණමයි ගන්නෙ ඒ ගෙදරින් මදින ඊළඟ ගෙදෙට්ට යනවා ඊළඟ ගෙදෙට්ට යනවා තියෙනකොට පාත්‍රය වහනවා නැවත ගන්නෙ නැහැ මෙන්න මේ විදියට දුතංග රකින්නත් පුළුවන් හැබැයි Taman දානේ වළඳද්දී සබ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක් Tamanගේ වළඳන එකට මොනවා හරි දැම්මොත් ඒක වැළඳුවට කමක් එහෙම නැත්නම් බෙදා ගන්න බෑ තවත් එකක් තියෙනවා පින්නතුනේ ඒක ඇත්තටම දුකංගයක් නෙමෙයි. නමුත් විශාල ප්‍රතිපදාවක්. මොණෙය වත. ඒක බුදුරයන් වහන්සේ අනුදැන වදාලා පැවිද්දන්. මොකක්ද ඒ වත? ඒ වත තමයි පින්නතුනේ පින්ඩපාතිකංගේ සමාදන් වෙලා පින්ඩපාතයෙන් පමණක් යැපෙන්න ඕන. හැමදාම පින්ඩපාතේ වඩිනවා උදේට ගෙදර ගෙවල් වලට පින්ඩපාතේ ලබාගෙන ආරණ්‍යට එනවා. ඇවිල්ලා ඉස්සෙල්ලම Tamanට හම් වෙන ස්වාමීන් වහන්සේට හැන්දක් කරන් එපා කියන ගල් බෙද. ඒ ආඳුරොත් මොනවා හරි දුන්නොත් එකපාරක් අරගෙන නවත්තන. ඊළඟ කෙනා ගාවට එපා කියන ගල් බෙදෙනවා. ඔහොම රවුමක් ගිහිල්ලා යමක් ඉතුරු වුණොත් කරපිංච කොලයක් හරි ඒක විතරයි වළඳන්න පුළුවන්. අරගෙන වළඳන්න බෑ. හැබැයි Taman පාත්‍රයේ තියලා ගියාම කවුරු හරි ටිකක් දාලා තිබුණොත් වැළඳිය හැකි, කියවන්නත් බෑ, ඉඟි කරන්නත් බෑ. හැබැයි Tamante ඉතුරු වෙච්ච ටික කියලා නාන්න ගිහින් එනකොට කවුරු හරි වළඳලා තිබුණොත් හිතට තරහ ගන්නත් බෑ. සතුටෙන්ම ඉන්න ඕන. හෙටත් ඔහොම වෙනවා බඩිකින් ඉන්න දෙනවා. අනිද්දාත් ඔහොම යනවා බඩිකින් ඉන්න දෙනවා. බඩට ඇති ආහාරයක් ලැබෙන්නේම නැහැ. කුසා කිසා ගෝතමී වගේ කෙට්ටු වෙලා කෙට්ටු වෙලා හීන් වෙනවා. මොකද කිසා ගෝතමී ලැබෙන දාණය සේරම මගදී හාමුදුරුවන්ට බෙදන්න පටන් ගත්තා. හැමදාම දානෙම. නමුත් යන්නේ 이르දීන් අහසේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ සංඝයා වහන්සේලාට විනය නීතියකුත් දැම්මා. අඤ්ඤාතේ නෑනවන භික්ෂුවගේ පාරේදී දාන පිළිගන්න එපා. ඉතින් මේ විදිහට මේ වත අවුරුදු 12ක් කරන්න ඕනේ. අවුරුදු 11කොත් මාස 11කොත් දවස් 30ක් කරලා 31 වෙනි දවසේ යම් හේතුවක් නිසා හිතේ අසතුටක් ඇති වුණා නම් අර 12 අවුරුද්ද කරපු ආනිසංසය අපතේ මේ ජීවිතේ. මොකද්ද ආනිසංසේ එයා හිතන දේ හිතුව විදියට ලැබෙනවා. මට අද සිවුරු 500ක් ඕන කියලා පාරට පැස්සොත් සිවුරු 500ම ගෙනත් පූජා කරනවා. මට අද මේ මේ ආහාර ඕන කියලා පාරට බැස්සොත් ඒ ආහාර ඔක්කොම ලැබෙනවා. මට මෙච්චරකට ආහාර ඕන කියලා පාරට බැස්සොත් ඒ ආහාර ඔක්කොම ලැබෙනවා. දොළොස් අවුරුද්දක් මේ වත පුරන්න ඕනේ. හැබැයි 12 වෙනි අවුරුද්දේ අවසාන මාසේ අවසාන දවසේවත් හිත නරක් වුණොත් මේ ජීවිතයට ආනිසංසය නැහැ. නමුත් පරලෝවට පින්නතර හිතූපතු සම්පත්තිය ගෙදෙන හම්බ මේක දුතංගයක් නෙමේ විශේෂ අංගයක්. නමුත් දුතංග වශයෙන් එකක් දුතංගයක් වශයෙන් Tamanට පිට වෙනවා. හැබැයි ප්‍රාර්ථනාව අර ආනිසංස බලාගෙන නිසා ඒකදී නරකකුත් නැහැ බුදුරයන් වහන්සේ හැබැයි ඉඟි කරලා තියෙනවා කරන්න. ඉතින් අනිත් උතංග තියෙනවා ගස් යට ඉන්න පුළුවන් ඒවත් දෙමෙනකොට ඉවසන්ට ඕනේ. අපෝකාශිකාංගයේ මාසයක්වත් සමාදන් වෙනවා අනිතර මේ පායන දවස් වලට වැස්සනදී දවස් වලට මාසයක් සමාදන් වෙලා අපෝකාශිකාංගයේ එළියේ ඉන්නවා වහලක් හදාගන්නේ නැතුව. ඉතින් අදිසිය වෙයි පොදක් ගැවුවත් කරන්න දෙයක් නෑ. ඔළුව වහ ගන්නවා තමන්ගේ සිවුරේ. ඉතින් මේ විදිහට පුරන්න පුළුවන්. අවසරයි දාන දෙන්න මුලාවට අපිට මේ කලින් දේශනාවේදී අපේ ස්වාමීන් වහන්සේ එක්වරකට හැරුවොත් මේ පස්සේ දුකවත් නෑ ඥානයේ වරදිත දෙයක් නැහැ. ඒ නිසා මොකලාවට නිදානේට සමයනාසේ විචාරයේ සිදුවන්නේ නැහැ. ඒකවත් මේ අවස්ථාවේ ප්‍රකාශන. ඒ දැන් ආයේ දෙදෙනාවට අපිට ප්‍රමාණාත්මක වඩා උදාහරණයක් දෙනකොට අපි මෙහි මාතකාවක් එතකොට විශේෂ පවාරණය වෙන්නේ. ඉච්ඡුවකට විච්ඡුණියකට නම් පවාරණය වෙන්නේ. එතකොට ඒකට කරන්න තියෙන්නේ වාජනේ අතට ඉල්ලලා පැත්තකින් කියන. Taman දෙකවා නම් ඔක දෙන්න කියලා අතට ගන්න. නැත්තම් පැත්තකින් දිනන අරන්. එහෙම නැත්තම් අත්පසට එන්නේ ඉස්සෙල්ලා අරයට බෙදන්න කියලා යවනවා. අරයට මෙයාට බෙදන්න කියනවා. ඒකෝට දන්නවා මට එපා. ඒක අත්පසට එන්නේ ඉස්සෙල්ලා. අත්පසට ගෙන යාමට පස්සේ පවාරණය වෙනවමයි. පවාරණය වුණාට පස්සේ වළඳන්න තහනම්. ඉතින් තහනම් වුණා මොකද උනේ? ආවුදුරෝ කෙනෙලි ගන්න ගත්තා කීපලේ. එතකොට මම එදා කිව්වානේ ගිහින් බුදුරජාණන් වහන්සේට සැලකලාම ඔන්න ඔය ලෙඩුන්ට කැනලා ඉතුරු වෙච්ච එක දෙන්න කිව්වා. ඒගොල්ලන්ට දුර්වල නිසා. ඉතින් පස්සේ බලනකොට ලෙඩුන්ට ගේන්නේ නැහැ. ඉතින් එතකොට කිව්වා මොනව කැපකරවගෙන ගන්න. ඉතින් දානේ වළඳපු කෙනෙක් ගාවට Taman දාන ටිකක් බෙදාගෙන ගිහිල්ලා දීලා කියනවා මට මේක කැප කරලා දෙන්න. එතකොට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බත් ඇටයක් උගේට අරගෙන ආ මේක කැපයි කියලා දෙන්න. අල මෙතන සබ්බන් කියනවා. ඉතින් ඒක තමයි ක්‍රමය. ඒ නිසා සම්‍යක් ප්‍රයෝගී දැනගන්න ඕනේ වාජිනී අතට ඉල්ලගෙන ටිකක් බෙදාගෙන දෙනවා. එහෙම නැත්නම් වාජිනිය අතට අරන් පැත්තකින් දිනන අනිත් කෙනාට දෙනවා. ළඟ ඉන්න කෙනාට දෙනවා. ඒක තමයි කරන්න ඕනේ. එක්ක අතපස්සට ඉඳි ඉස්සෙල්ලම හරෝලා යවන. ආ ඔයෙන් කියන්න කි. නෑ පාත්‍රයට බෙදාපු ටික වළඳන්න පුළුවන්. නැගිටලා නැවත වළඳන්න බෑ ඒ දවසේ. දැන් මෙතනින් නැගිට්ටෝ. ඉතින් ඒ පුළුවන් එහෙම ඉඳගෙන ඉන්න දවස් 12 11 වෙනකම්. උඩ ප්‍රශ්නයක්. මම කියාවේ සාමාන්‍ය වැට කියලා නෑ නේද? ඒක පවාරණය කියන්නේ වික්ෂුන් වහන්සේලා. ඔව්. වික්ෂුන් වහන්සේලාගේ පාචිත්‍ය අවතක් මුදල් පාවිච්චි කිරීම, සතුන් මැරීම, සුරාපානය, පිළිගත් නොගත් ආහාර වැළඳීම, අනුන් පිළිගත් පිළිගන්නන ලද ඒ වගේම යෝපන බික්කු පුත්තා වී පවාරිතු අනවිරිත්තං කාදිනියං වා පෝජිනියං වා කාදේවා පුඤ්ඤේවා පාචි යම්සි භික්ෂුවක් අනතිරිත්තං අර රෝගීන්ට ගෙනලා දෙ ඉතිරි වෙච්ච ඥානයක් කර වෙනත් දෙයක් කෑවොත් බිව්වොත් පවාරණය වෙලා පාචිත්‍ය ඒක භික්ෂුන්ට පමණයි ඊළඟ එක කතාව අඩු කරන විට සිත කතා කරන ස්වභාවයේ වැඩි බව දැනේ. මෙවත් වචී දුස්චරිතයට වැටේද සමහර විට කවුරුන් නැති විට තනිව කතා කරන ආකාරයක්ද ඇත. මේ වචී දුස්චරිතයට වැටෙනවාද? සමහර අය කතා කරනවා ධර්මයේ කතා කරනවා. බණ කියනවා සමහර අය තනියම ඉඳගෙන. සමහර අයට අනුන්ට කර්මස්ථාන දෙනවා. එහෙමත් අය ඉන්නවා. ඉතින් අර කර්මස්ථාන දෙන එක බණ කියන එක වදී දෘෂ්ටියක් නෙවෙයි. නමුත් සිත මේ වික්ෂිප්ත වීමක් එතන තියෙන්නේ. Tamanට Tamanගේතු පාලනය කරගන්න බැරි නිසා කතා කරනවා. එතකොට කතාව අඩු කරන විට සිත කතා කරන ස්වභාවයක් ඇති වෙනවා. ඒක තමයි නතර කරගන්න ඕනේ. ඒකට මෙනෙහි කරන්න ඕන යම්කිසි අරමුණක හිත පවත්වන්නේ ඒ නිසයි. ඒ කතා කිරීම නවත්තන්න තමයි ආනාපානය කරන අය 1 2 3 4 වශයෙන් ගණන් කරන්න කියන්නේ එක කියනකොට වෙන වචනයක් කියන්න බැරි නිසා. ඒ වගේම සක්මන් කරනකොට වම දකුණ කියන්නේත් ඒකට. ඒ වගේම සමහර අය සක්මන් කිරීමේදී වම දකුණට වඩා ආනාපානිය වගේම 1 2 3 4 පාය ආට 1 2 3 4 පාය ආට ඒ විදිහට ගමක් ගනිනවා. යම් වෙලාවක සිතක් විසිරුණොත් නැවත එතන ඉඳලා එකේ ඉඳන් ගනිනවා. සක්මනේ කෙරවලට ගිහින් නතර වුණාට පස්සේ නැවත ආරම්භ කරන්න එකේ. මෙන්න මේ විදිහට පුළුවන් ඒ සිතේ කතා කරන ස්වභාවයෙන් නතර කරන්න. ඒ යම් කිසි දෙයක් ආදේශ කරන්න ඕනේ. Tamange හිතට සිතුවිලි පහළ වෙනකොට ඒක මැඩගන්ට විතක්ක సంతාන සූත්‍රය කියන්නේ කොහොමද? තව දැන් අපි මේ දේදා විතක්ක සූත්‍රය කිව්වේ. විතක්ක సంతාන සූත්‍රයේ මීට අල්ලපු සූත්‍රයේ තියෙන්නේ. යම්කිසි විතර්ක එනවා නම් ඒක නතර කරන්න තව විතර්කයක් ගන්නවා. හිතට එන විතර්කේ නතර කරන්න. අපි අපි කියනවා බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. එතකොට කොහොමද වෙන්නේ? අර විතර්කේ නතර වෙනවා බුද්ධ බුද්ධ කියන වචනේ නිසා. ඒ ප්‍රතිරාවය දෙන නිසා. ඒ වගේ එකක් යට කරන්න තව එකක් ගන්න. මේ වශයෙන් මේ කතා කිරීම නතර කරන්න පුළුවන්. ඉතින් වචී දුස්තරත වෙන්නේ නැහැ. හිතෙන් කතා කළාට. හැබැයි සිතෙන් සිතුවිලි මනෝ දුස්චරිත වෙන්න පුළුවන්. ඒ නිසා මනෝ දුස්චරිතය කොමක්ද කියන එක දැනගන්න ඕනේ විතර්ක තුලින්. දසසිල් මෑරිවන්ට සුවඳ වර්ග කැපද සුවඳ සබන් වැනි වූ සුවඳ දසසිල් මෑරිවන් සුවඳ දැන් අද ඉස්සර සන්ලයිට් තිබුණා ඉස්සර ලයිෆ් ලයිෆ් බෝයි තිබුණා. මම අදත් කැමතියි. මම ගාව අදත් තියෙනවා සම් 1992 සබන් කෑලි තවත් තියෙනවා. අපේ අපි ළඟ නිස්සරනවා. ඒ කාබලික් සුවඳ දැනෙනකොට නාන්න නවන්න තවත් කැමතියි කියලා තමයි ඒ කාලේ ප්‍රසිද්ධ කරන්නේ. නමුත් දැන් සෑම සබන් කෑල්ලකටම සුවඳ කවලා. සන්ලයිට් කෑල්ලට සුවඳ කවලා. ඒ සුවඳ කිව්වට සමහර කෙනෙකුට සුවඳ දේ සමහර කෙනෙකුට අප්‍රියයි. රාණි සබන් කෑල්ල ගත්තොත් මට වමන යනවා. ඒක ගිහි කාලෙත් තිබුණා. මම දන්නේ නැහැ මොකද කියන්නේ. රාණි සබන් වලින් එන සුවඳ මට වමන යන සුවඳ. ඉතින් ඒ නිසා සුවඳ කියන එක කුමක්ද කියන්න Taman දන්නේ Tamanගේ හිතට ප්‍රියනම් මනාපනම් හිත ඇලෙනවා නම් ඒක සුවඳක්. ඒ නිසා එකෙන් අයින් වෙන්න අද සුවඳ සබන් වර්ග තියෙනවා සුවඳ නැති. දැන් දරුවන්ට ගන්න පුංචි සබන් වර්ග තියෙනවා සුවඳ නැති. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් සුවඳ සබන් වර්ග ඈ ඉතින් ඒක තමයි. ඒක විනය පැත්තෙන් දසසිල් සමාදන් වෙච්ච කෙනෙකුට මොකද්ද කියන්නේ? කොහොමද කියන්නේ? සුවඳ වර්ග සුවඳ විලවුන්නේ අපි කොහොමද කියන්නේ සිල් පදේ කොහොමද තියෙන්නේ? මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අර විභූෂණ කියන්නේ තෙල් වර්ගයේ ක්‍රීම් වර්ග ගන්න. ඒකට මාලා ගන්ධ විලේපන ගන්ධ සුවඳ. ඉතින් ඒ නිසා සුවඳ අකපයි. හැබැයි ඉතින් කියනවා ඕනතරම් සුවඳ නැති සවන් වර්ග තෝරලා ගන්න. ඉතින් ඩායක මහතුරුන් මේ පින්නතුන්ට දඬුවම් කරන්න. මොකද? ඔව් ඉතින් හඳුන් කෝරු ඒ සුවඳ වර්ග අර කාම ඒ සුවඳ උපදින සුවඳ නෙවෙයිනේ. ඒවා සාමාන්‍යයෙන් අපි මොනවද ඒවට කියන්නේ? සාම්රාණි වර්ග තියෙනවා. එතකොට මොනවද කියන්නේ? සුදු ආනන්ද රත්නම් අගිල් ගුගු සුවඳ කොට්ටන් ජටාමාස් නාමාරයෙන් අනිත් එක මොනවාද? විෂ්ණු ක්‍රාන්ති. එතකොට සවන්දරමු අගිල් ගුගුල් තව තියෙනවා අසාම්බ්‍රාණි වර්ග කුක්කු සාම්බ්‍රාණි කවදි සාම්බ්‍රාණි ඉතින් ඒවා අපි විහාරවලට බෝධීන් වහන්සේලාට සුවඳ පූජා කරනකොට පාවිච්චි කරන දේවල් ඒවා අර කාමභෝගීන්ගේ සුවඳ වර්ග නෙවෙයි ඒක තෝරගන්න විභූෂණය කියලා කියන්නේ මණ්ඩන විභූෂණ කියන්නේ ලස්සන කිරීම. ලස්සන කරනකොට ක්‍රීම් වර්ග ආලේප කරනවා තෙල් වර්ග ලස්සන වෙන්නේ විභූෂණය. විලේපන කියන්නේ ආලේප වර්ග. ලස්සන වෙන්න ගන්න දේවල්. අපි කියන්නේ ඇබ්ලූෂන් කියලා එකක් තියෙනවා. හඳන්නේ මොනවද ඒ වගේ. භාවනා කරගත මම දන්නේ නැහැ ඒක හැබැයි. භාවනා කරගත නොහැකි වී සිටීම නිසා චිත්ත ඒකාග්‍රතාවයේ ගිලී ගිය බව හැඟේ. එය නැවත ඇති කරගත් විටේ කෙසේදයි අනුකම්පාවෙන් හිතුව පහදා දෙන සේක්වා. මේ බුදුරයන් වහන්සේ වැඩ සිටින කාලේ සාරිපුත්ත කියලා නම තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ලෝම සමාධි තිබුණා. ඒ වගේම උගත්කම තිබුණා. බොහොම දැනුම තිබුණා. දවසක් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවක් කරද්දී මේ ස්වාමීන් වහන්සේ අතරට පැනලා උත්තර දුන්නා. ඒ වෙලාවේදී එතන හිටපු අනිත් කෙනෙක් කිව්වා "ඔහොම කරන්න එපා" අවවාද කළා. එතෙන්දී ඒට පක්ෂව හිටපු කෙනෙක් කිව්වා නෑ නෑ මේ ස්වාමීන් වහන්සේ මෙච්චර මෙච්චර දැනුම තියෙන කෙනෙක් මෙච්චර මෙච්චර සමාධි තියෙන කෙනෙක් නෑ ඒකේ වරදක් නෑ කිව්වා. දැන් දෙපැත්තෙන් පක්ෂව එක්කෙනෙක් විපක්ෂව කතා කරනවා. මේ වෙලාවේ එතන හිටු තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් hina වුණා. hina වෙලා ඒ ගැන අ මට මතක නෑ යමක් කිව්වද කියලා මතක් කරලා කියන්නම් කොහොම හරි මේක පස්සේ මොකද වුනේ ඒ ඒ ස්වාමීන් වහන්සේට hina ගියේ මොකද මෙච්චර මේ සමාධිමත් මෙච්චර මේ දැනුම ඇති පුද්ගලයා ගිහි වෙලා සිවුරු අරිනවා සිවුරු ඇරලා ගිහි වෙනවා ඒක දැකලයි මේ සමාධිය ඔක්කොම නැතුව යන මොකද මෙයා විපස්සනා කරලා නැහැ හරියට මාර්ගඵල අවබෝධ කරලා නැහැ ඒක දැකලා දිවසින් තමයි අර විදිහට hina වුනේ පස්සේ කාලෙකදී මේ කතාව බුදුරයන් වහන්සේ ළඟට ගියා. බුදුරයන් වහන්සේ එතකොට කිව්වා ඔව් එයා මන් ළඟට ආවා. එයා මහරහතන් වහන්සේ කෙනෙක් දැන් ආම් පැවිදිලා ඉන්නවා. සමාධියෙන් පිරෙහිලා අච්චර ගුණ තියෙන කෙනා ගෙදර ගිහිල්ලා නැවතත් බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙලා රහත්. ඒක නිසා මේ හැම කෙනෙක් මේටි දැන් ගෙදර ඉන්නේ කියලා. බලනකොට බුදුරයන් වහන්සේ ළඟ රහත් වෙනවා. නම නම් සාරිපුත්ත කියලා තව කොටසක් තියෙනවා මට මතක ඒ නිසා මේ චිත්ත ඒකාග්‍රතාවේ ගිලි වුණා. ඒ නැවත ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ ගෝචර සම්පජන්ණය කියන එකට සිත යොමු කරන්න ඕනේ. සම්පජන්න තියෙනවා හතරක්. අර්ථය මෙනෙහි කරන්න ඕනේ. සුදුසු බව මෙනෙහි කරන්න ඕනේ. මුලාවෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ගෝචරය මෙනෙහි කරන්න. ගෝචරය කියලා කියන්නේ තමන්ගේ කර්මස්ථාන. හැමතිස්සෙම බලන්න ඕනේ මම කර්මස්ථානේ ඉන්නවද? කර්මස්ථානේ ගෝචර සම්පජන්ණිය මට තියෙනවද ගෝචර සම්පජන්ණිය නැත්නම් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ගෝචර සම්පජන්ණිය තියෙන කෙනාට යම් කිසි විදියකින් නැගිටින්න වුණොත් යම් හේතුවක් නිසා කල්පනා කරන්න ඕනේ මන් නැගිටීමේ අර්ථය කුමක්ද? සාර්ථක සම්පජන්ණියට යන්න ඕනේ. සම්පජන්ණිය තිබුණත් ඔහු කල්පනා කරන්න ඕනේ අර්ථය හොඳයි. නමුත් මේක මම කළ යුතුද සුදුසුද කියලා. එතකොට සුදුසුද කියලා කල්පනා කරන්න. එතකොට මුලාවෙන් මිදෙන්න ඕනේ. ඒ නිසා ගෝචරයේ පිළිබඳ උනන්දුව වැඩි කරගත්තොත් සති සම්පජාන්නේ දියුණු කරගත්තොත් නැවත ඒකාග්‍රතාවයටපත් වෙන්න පුළුවන්. වුණදී භාවනාව ආරම්භ කර සුළු වේලාවකින් සිත සමාධියට පත්වන අතර පරයන්කේ පැය එකමාරක් පමණ කාලයෙන් සිටිය හැකිය. මේන් 90ක් පමණ කාලයක් සිත ආනාපාන අරමුණේ නුවණස්ව පවතී. නීත දින දෙකකට පෙර සිත සමාධිගත වීමෙන් පසු පැයක පමණ කාලයක් වරින් වර ආශ්වාස ප්‍රශ්වාස නොදැනීම ගියේ. තවද හිස ප්‍රදේශයේ ශරීරයේද ඇතුළුව සංවේදීතාවයේ නැති වී ගියාසේ දැනුනි. හිස සමාධිගත වීමට ආරම්භ වී ඒ අවසන් වනතේ කාලය තුල ඇස් දෙක අගුළු වැටි ඇතිසයක් ඇති අතර නාසයේ මැද දෙපසින් තද කරන්නා වැනි ස්වභාවය සමහර වෙලාවලදී නළලෙහි තද ගතියක් පවතින ආකාරයක් දැනිනේ භාවනාවේ ඉහත කී ස්වභාවයෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි ගෞරවයි. ආරම්භ කර සුළු වේලාවකින් සිත සමාධියටපත් වෙන. පර්යන්කේ පැයකමාරක් පමණ කාලයක් ඉන්න පුළුවන්. එතකොට 90ක් පමණ කාලයක් ආනාපාන අරමුණේ ඉන්න බවයි. ඔව්. පැයකමාරක් ඉන්නකොට අරමුණෙම යම් කාලයක් ඉන්න පුළුවන් මුළු කාලෙම නැතුව ඒ කියන්නේ තාම මේ භාවනාව තරම් සාහන දියුණුයි නමුත් පූර්ණත්වයටපත් වෙලා නැහැ. මීට දින දෙකකට පෙර සිත සමාධික වෙමින් පැයක පමණ කාලයක් වරින් වර ආශ්වාස ප්‍රශ්වාස නොදෙනීම ගියා. ඔව්. ආශ්වාස ප්‍රශ්වාස නොදෙනීම ගිහිල් හිතත් විසිරෙන්නේ නැතුව ඒ ස්ථානයේම පවතිනවන එක හොඳ ප්‍රවීණ තත්ත්වයක්. එතකොට හිස ප්‍රදේශයේ ශරීරයේදී ඇතුළු සංවේදීතාවය නැතිව ගියා. ඔව් එහෙම දැනෙන්නේ නැතුව යනවා. සමායට මුළු ශරීරෙම දැනෙන්නේ නැතුව යනවා. හැබැයි උත සමාධි වෙනවා නම් එහෙම නොදෙණි යනවා නම් හිත හරියටම ඒකාග්‍රතාවයේ පවතින්න ඕනේ. හිස සමාධිගත වීම ආරම්භ වී ඒ අවසන් වනතේ කාලය තුල ඇස් දෙක අගුල වැටි ඇතිසයක්. ඔව් සමහර විට සමාධිය හරියට නැති වෙලාවට වරින් වර තදවීම් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒවා මේ සමා භාව ධාතු ලක්ෂණ නිසා තමයි තදවීම, ගොරෝසු වීම, ඇලෙන ගති, වැగిරෙන ගති, රත් වීම, සීත වීම වැනි ධාතු ලක්ෂණ වරින් වර දැනෙන්න පුළුවන්. ඒවැ තද බල කර්කස භාවයක් නැත්තම් එහෙම නැත්නම් ඒවැ දැනීමක් පමණක් නම් ඒක ප්‍රශ්නයක් නෑ සමහර විට කර්කස විදියට දැඩි වේදනාවල් එනවා නම් ටිකක් ඒ ගැන හිත යොමු කරලා බලලා ඒක අඩු වෙන්නේ නැත්තම් භාවනාවෙන් නැගිටින්න නැගිටලා ඒක සමනය වුණාට පස්සේ නැවත භාවනාවට වාඩි වෙන්නේ පැයක් විතර ගත වෙලා. ඒක දැනගන්න ඕනේ. ඒ නිසා සමාධියට ගත වෙනකොට දකින ලක්ෂණ තමයි මේ තියෙන්නේ. කෙසේ වෙතත් භාව ආනාපාන අරමුණේම ඉඳ උත්සාහ කරන්න ඕනේ. නමුත් ආනාපානය අහොසි වෙලා යනවා. ඒ අහොසි වෙලා ගියාම හිත විසිරෙන්නේ නැත්තම් ඒ தත්ත්වය ඉතා හොඳයි. සසර රැඳී පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසායි. ලෝභය නිසා ද්වේෂය පවතී. ලෝභය ද්වේෂ මෝහ නිසා පවතී. අපදුරු කලයේ ලෝභයයි ඊට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රශ්නය නම් ලෝභය විතක රාග ස්වરૂපයෙන් ද කාමරාග රාගයේ විතක 10ක් වැනි ස්වરૂපයෙන්ද රාග ගිනිදල් කෙලස් ගිනිදල් පැමිණේ යයි සිතමි ප්‍රඥාව තිබුණොත් මිස මෙය මොන ආකාරයකවත් නොවැටහි. මේ ප්‍රඥාව නැතිනම් දාහයේ වෙනුවෙන් ෆෑන් එක යටට වීම හෝ බාත් รู ම් යෑම ප්‍රඥා භාවනාවක් නොවේ. එනම් කෙලස් වලට වහල් වීමකි. මූණ දීමක් හෝ ප්‍රහීන කිරීම එයින් සිදු නොසිදු වේ. වසුගිය දින කීපය මුළුල්ලේම රාගයේ පිළිබඳ ප්‍රශ්නයක් කාටෝ තිබෙන බවක් තවමත් නිසි විසඳුමක් ක්‍රියාවේ නොයෙදෙන බවක් පෙනේ. සැබැවින් ප්‍රශ්නය නගන්නා වෙනුවෙන් කාරුණික නැවත මේ ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙනවාද? මේ ආග තියෙන දෙයක් කරේ දාගන්නේ කවුද? තමන්ගේ භාවනාවට මේවා බාධායි. ප්‍රශ්නේ තියෙන කෙනාට නෙමෙයි ප්‍රශ්නේ දැන් ඉඳලා තියෙන තවත් කෙනෙකුට. ඒ නිසා මේ තමන්ගේ හිත දිහා බලලා තමන්ගේ භාවනාව පෙරගන්න. ඉතින් තමන්ගේ රාග ද්වේෂ මොහ කියනවා ඇති වෙන දේවල්. පුතඥාය තුල ඇති වෙනවා. ඒවා නැති කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒවට මාර්ගය කියලා දීලා තියෙනවානේ. ඒවා නැති කරගන්න. මානසිකාරයෙන් පුළුවන්. හැබැයි රාගය මානසිකාරය කරලා නම් නැති කරන්න බෑ. මොකද ඒක තව තව වැඩෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී ඉරියව මාරු කිරීම, එහෙම නැත්නම් වෙන ධර්මයක් මෙනෙහි කිරීම විශේෂයෙන්ම පිළිකුල් භාවනාව අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී. අපි දන්නවා අපේ කය පිළිබඳ කොටස් 32කින් සමන්විතයි. ඒකට කවුරුත් අපේ පුංචි කාලේ අපි ආලා තියෙනවා හැම කෙනෙක්ම කේසාලෝමා නකා කියන කතා. ඉතින් ඇටවලක් ගැන ගැන හවක් කියෝ කියෝ ඉන්නවා. ඉතින් ඒ කියන ගමන් මිය ඇහුණාද කියලා තවත් මොකක් හරි අහනවා අහලා එහෙම නෙවෙයි. අපිට තියෙන්නේ හොඳට තේරුම් අරගෙන මේ නිසා තමයි චතුරාර්යසක භාවනා කියලා බුදුරජාන් වහන්සේ උගන්වලා තියෙන්නේ. අපි දන්නවා බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය සහ මරණය කියලා හතරක් තියෙනවා. මේ හතර වඩන්න කියලා බුදුරජාන් වහන්සේ අවවාද දීලා තියෙනවා. නමුත් බොහෝ විට මේවා හරියට වඩන්න බෑ පින්නතුනි යම්කිසි ස්ථාපිත සමාධියක් නැතුව. වඩන්න පුළුවන් සාමාන්‍ය වශයෙන්. නමුත් මේවා නියම උපචාර තත්වයකට පත් කරගන්න අපිට හැකි වෙනවා ආනාපාන සතිය භාවනාව වගේ දෙයකින් විස්තරත්වයට පත් වුණාට පස්සේ අනුකාණ ප්‍රතමඥානිය ලැබුවට පස්සේ මේ බුද්ධානුසුතියත් මරණ සතිය අසුබය ඒ වගේම මෛත්‍රී භාවනාව නිවැරදිව කරන්න පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට ආනාපාන සති භාවනාව තව පූර්ණත්වයටපත් වෙලා නැතිනම් ඒ ආයත මේ වගේ බාධාවක් වෙනකොට ආනාපාන සතිය නවත්වලා අර අසුබය මෙනෙහි කරන්න ඕනේ. අසුබය මෙනෙහි කරද්දී Taman දැකපු මේ රූප පිළිබඳව මතකයක් ඇති කරගන්නවා. සජීව Taman දැක්ක මල සිරුරක් එහෙම නැත්නම් පින්තූරයක තියෙන කොටස් දැකලා අපි ඒවා මෙනෙහි කරන්න පටන් ගන්නවා. එකෙන් පහ පහ තියෙන්නේ කේසා ලෝමානකා දන්තා තචු මන්සන්නාරු අට්ටි අට්ටි මින්ජාවක්කම් හදයන් යකනම් කිලෝමකම් පියකම් පාසම් මේ විදිහට පහ පහ තියෙනවා අන්තිමට 6 6 තියෙනවා. අපි මේවා 32ම කේසා ලෝමා නකා දන්තා තච්චෝ මනසන්හාර කියලා අර තියෙන තියෙන තැන් හිතෙන් මෙනෙහි කරගෙන යන්න. මෙහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දී මේ කොටස් 32 තුලත් අර ආනාපාන සතිය වාගේම සිත තැම්පත් වෙලා සමාධි වෙනවා. හැබැයි රූලුල් චේත්‍රයක මේ විදිහට කොටස් මෙනෙහි කරගෙන යනකොට Tamanට යමක් අප්‍රකටද නැත්නම් යමක් එච්චර ප්‍රිය නැද්ද ඒක අත්හරින්න. ප්‍රිය ප්‍රිය දේවල් එහෙම නැත්නම් පාසයෙන් පාසයෙන් වැටෙන දේවල් පමණක් ප්‍රගුණ කරගෙන යනවා. මෙහෙම ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යද්දී තමන්ට පුළුවන් වෙනවා ඒ රාග චේතනාවල් යටපත් වෙලා යනවා නිබ්බේද. තවත් පුළුවන් පින්නතුන ඉදිරියට ගියොත් එකක් අරගෙන කේසා නම් කේසා පමණක් එහෙම නැත්නම් අපිට විශේෂයෙන්ම අට්ටි කියන එක අරගෙන මේ ශරීරයේ තමන්ට සැබෑ වශයෙන්ම මේ රූප පියවි ඇසින් දක්මාසේ දැකීමට తත්වය දක්වා මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරලා ඒ තුලින් තමන්ට පුළුවන් අවශ්‍ය සමාපත්තිය පුදවන්න. එහෙම නැත්නම් පින්නදී පුළුවන් විපස්සනා කරන්න. ඒ නිසා උදෙක් තමන්ගේ බාධක රාගයේ යටපත් කර ගැනීමට පමණක්ද එහෙමත් නැත්නම් ඉදිරියට යනවාද කියන එක මේ ප්‍රවීණත්වයේ උඩ පසු තීරණය කරන්න ඕනේ ආචාර්යන් වහන්සේලාට සාකච්ඡා කරලා. මේක රාගයට ඒක වගේ අසුබේ කියන්නේ අපි මල් සිරුරක් දැක්කනම් අපි අසුබ අසුබ කියලා ඒක මෙනෙහි කරන්න. ඒ වගේම පින්නතුනේ අපිට ද්වේෂය එනකොට රාග ද්වේෂ ගැන මේ ලිපියේ තියෙනවා. ද්වේෂය එනකොට අපිට මෛත්‍රියට දාන්න පුළුවන්. මෛත්‍රියත් පින්නතුනේ ආනාපාන සති භාවනාවෙන් ස්ථාවරත්වය ලැබපු කෙනෙකුට විතරයි ධානය දක්වා විශේෂයෙන්ම මෛත්‍රිය මෙහෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ආරක්ෂාවක් හැටියට ඒ හිතේ පවතින ඒ ද්වේෂ සිතුවිලි යටපත් කර ගැනීමට පමණක් නම් Tamange පටන් හිත අයිත මදාත් කරුකට යුතු හිත අයිත මදාත් වශයෙන් පොදුවේ අපිට පුළුවන් වෙනවා මෛත්‍රී පතුරවන්න. ඒ පතුරවීම තුළින් පින්නතුනේ Tamange ද්වේෂය නැති කර ගන්න පුළුවන්. එක්වරම සතුරාට මෛත්‍රී කරන්න යාමෙන් තව තවත් සතුරුකම වැඩි වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව උනත් ආරක්ෂිත වශයෙන් කළත් ධානය ප්‍රදීවිත කළත් පටන් ගන්න ඕනේ තමන්ගෙන් තමන්ට අර්පණා ලැබෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ ගරු කටයුත්තාගෙන් තමන්ට ලැබෙනවා. නමුත් ගරු කටයුත්තාගෙන් එක්කෙක් පුද්ගලයාගෙන් ආරම්භ කරන්න. එකෙක් පුද්ගලයාගෙන් ආරම්භ කරලා පුද්ගලික වශයෙන් ඥාන ලැබලා පසුව තමයි පොදුවේ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බායිත්‍යෝ සබ්බේ පුරුසා සබ්බේ දේවා සබ්බේ මනුස්සා කියලා භාවනා කරලා අපි ඥාන වඩන්නේ. ඒ නිසා ද්වේෂයට අපි මෛත්‍රිය පුහුණු කරගන්නේ එහෙමයි. ඊළඟට පින්නතුනේ අපිට තියෙනවා භාවනාවට අකමැත්ත ඇති වෙනවා. භාවනාවට අකමැත්ත කියන්නේ අරතිය පින්නතුනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මෙනේ කරන්න ඕනේ මරණය. මම මේ අද මගේ අවසාන දවසනේ. තව ටිකකින් මම මරණයටපත් වෙන්නේ. අනේ යහෝ මං කුමක් කරන්නද මගේ ශිත කොහෙද යන්නේ? මා කොහේ උපදීද? අවිහිචේටයයි, ප්‍රේත ලෝකෙටයයි, ඒ නිසා මම දැන් දැන්ම නැවත මම සිත නගා හිතුව ගන්න ඕන මගේ අරමුණට මම හිත ගන්න ඕන කියලා වීර්යය කරන්න ඕන සංවේගය උපදවන්න. ඒ නිසා මම අනන්ත දුක් විඳින්න ඇති සංසාරේ මට මේ ජීවිතයේ දුක් විඳින්න වෙනවා පින්ද පාත යනකොට දුකයි මදුරුව කනකොට දුකයි ඉතින් මේ සියල්ලම දුකයි මේ ජීවිතය ආහාර සුවෙන එක දුකයි ඒ නිසා මේ සංසාරයෙන් මම දෙතර වෙන්න ඕනේ. මං අතීතයේ කරපු අකුසල් තව කොච්චර ඇද්ද? මම මෙතනින් මම අද සමාධි ලැබුවත් මට හරියට මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. මා නැවත ජීව ලෝකවලින් මනුෂ්‍ය බ්‍රහ්ම ලෝකවලින් මනුෂ්‍ය ලෝකෙන් චිත වෙලා පාගත වෙන්න පුළුවන්. අනේ ආයි දුක් විඳින්න බෑ. ඒ නිසා මම මේ මොහොතේ සිත නගා සිටන්න ඕනේ කියලා සංවේගය උපදව ගන්න ඕනේ මම සතිය වදලා. යම් කිසි කෙනෙකුට සද්ධාව නැති වෙනවා නම් ඒ කියන්නේ භාවනාව විශ්වාසය නැති වෙනවා නම් ගුරුවරයා ගැන විශ්වාසය ගෞරවය නැති වෙනවා නම් පුළුවන් කිරී ගෞරවය නැති වෙනවා නම් භාවනාව ඒ පැත්තෙන් එපා වෙනවා සැක උපදිනවා බුද්ධානුස්තිය වල සද්ධාව නගා ගන්න නිතිස්ස භගවාරාන් සම්මා සම්බුද්ධෝසේ ඒකත් වෙනතුනේ අපි ಗುಣ නමයෙන්ම වෙණී කරගෙන ගිහිල්ලා Taman එක ගුණයකට ඇවිල්ලා එක ගුණයෙම සිත පිටවගෙන උචාර සමාධි දක්වා සමාධි උදා ගන්නවා මෙන්න මේ විදිහට චතුරාර්යකාව වඩා ගන්න ඕන වරින් වර රාග ද්වේෂ ආදී ඇති වෙනවනම් ඒ ඒ වෙලාවට හෝ කල්ැතුව සම්පාදනය කරලා තබා ගත යුතුයි. උපේක්ෂාව මෝමූල චෛතසිකයක් බව අසා එසේ මෝමූල වන්නේ කිසි විස්තර කරන්නේ. අදුක් මුසුක. මදුක් මුසුක එන චෛතසිකය. අදුක්කම සුඛ නොදුක් වූ සුඛ මේ අදුක්කම සුඛ කියන එක නිදුක් බව පරම කොටගත් සුඛයක් තියෙනවා මේ නිදුක් බව පරම කොටගත් සුඛේ තමයි මේ ධර්ම විනී සඳහන් වෙන්නේ සුඛය නිර්වාණ සුඛය සමාධි සුඛය මේ වායදී බුදුරයන් වහන්සේ සඳහන් කළේ නිදුක් බව පරම කොටගත් සුඛයක්මයි මේ වේදනාවක්මයි කියලා මෙතෙන්දී මේ මෝහ මූල චෛතසිකය. එතකොට උපේක්ෂාව මෝහයට වැටෙනවා. සමහර අය හැම දෙයකම උපේක්ෂාව දක්වන්න යනවා. ඒ උපේක්ෂාව දක්වන යෝනිසෝ මනසිකාරය නැතුව. එතෙන්දී වෙන්නේ Tamanගේ කුසීතභාවය. කුසීතභාවය නිසා උපේක්ෂාවටපත් වෙනවා නම් එතන මෝහයටපත් වෙන්නේ සමෝහ මූල චෛතසිකයක් බවටපත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම උපේක්ෂාව වුණා වැඩි යුත්තේ ධර්මයට අනුකූලව. අපි උපේක්ෂාවට ඉඩ දීලා සෑම දෙයක්ම ඉවසනවා නම් සෑම දෙයකටම හිත යට කරනවා නම් එතන වෙන්නේ මෝහය මුලාව. මේක අදුක්කම සුඛ කියන එක නොදුක් බව පරම කොටගත් අදුක්කම සුඛ නොදුක් නොසුව යනු චෛතසිකයි. සියල්ලම චෛතසිකයි. අපිට සුඛය දැනෙන්නේ සිතට කය තුලින් කායික සුඛය මානසික සුඛය කියුවට අපිට දැනෙන්නේ මේ ඔක්කොම සිතට වේදනාවක් හැටියට. ඒ නිසා මේ වේදනාව කියන්නේ චෛතසිකය. මේකෙන් තවත් ඒ ස්වාමීන් වහන්සේ ලොකු විස්තරයක් ආරම්භ කළා. සෝවාන් ඵලයට පත් වූ අයකට ඉතිරි මාර්ග ඵල උපදේශයක් නැති තමන්ට පිළිගෙන යා හැකියි. කොයි දෙයකට හකුල් කණ්ඩත් දුරෙක් ඕනෑ. ඒ නිසා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ඉතිරි මාර්ගවලට යන්න උපදේශය අවශ්‍යයි තමන් පොතපත කියවන. ඒවා දන්නවනම් ගුරුවරයෙක් අවශ්‍ය වෙන එකක් නෑ. හැබැයි ගැටලුවක් මතුවුණොත් එතෙන්දී නම් අවශ්‍ය වෙනවා. ඒ නිසා සෝවාන් මාර්ගයටපත් වෙන්න යමෙක් යම් ප්‍රතිපදාවක යෙදුණා. එතනින් තමන් ඊටපත් වුණාට පස්සේ තමන්ගේ ඉතිරිලා තියෙන ඒ ක්ලේශ විඳවල් ප්‍රතිවේක්ෂා කරලා ඒ වගේම තමන් ඉදිරි මාර්ගඵලවලට අදිෂ්ඨාන කරනකොට අදිෂ්ඨාන කරලා උද්‍යාප්පියට හිත යවනවා කරනවා කියලා තමයි අහලා තියෙන්නේ. ඒ විදිහට කරලා බලන්න. තව ටිකක් විස්තර දැනගන්න. මේ විස් ඔගේ ඇති විසිටි මාර්ගයේ තුන විස්තරයක් පිළිබඳව ටිකක් කියවලා බලන්න. විශාල ලෙස ලබන වින්දන අකුසල් බවට පත් වෙන හැටි නැදී කියලා දෙනවා. දැඩි සතුට, දැඩි දුක යන අසාති වෙනවා අකුසල් වූය. උපේක්ෂාවෙන් සිදු කරනවා නම් විශාල ලෙස ලබන වින්දන අකුසල් බවට පත් වෙන හැටි බෑලි කරත් නෝ සුඛ දුක්ඛ ලෝකේ තියෙනවා සුඛ දුක්ඛ කියලා ලාභෝ අලාභෝ ඒ විදිහට තියෙනවානේ අෂ්ටලෝක ධර්මවල සුඛ දුක්ඛ. එතකොට සතුට කියන්නේ සුඛයක්. එතකොට මේක අකුසල් වෙන්නේ මෙහෙම. අපිට වින්දනයක් ලැබෙන. ඒක පෙර විනක නිසා වර්තමානයේ අපේ පාරිහාරී ප්‍රඥාව නිසා අපි උපදවාගත් දෙයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ පාරිහාරී ප්‍රඥාව කියන වර්තමාන දැනුම පොතපත අසා දැනගත්තු දේ අනුව ක්‍රියා කිරීමට අපිට යම් දැනුමක් ඒ දැනුමට තමයි අපි පාරිහාරී ප්‍රඥාව කියන්නේ. ಜಾති ප්‍රඥාව, පාරිහාරී ප්‍රඥාව විපස්සනා ප්‍රඥාව මේ තුන තමයි ලෝකෙ තියෙන්නේ. ಜಾති ප්‍රඥාව අපිට වෙනස් කරන්න බෑ. ಜಾති ප්‍රඥාවෙන් යම් දෙයක් අපිට දුන්නද එය ඉහළට පහළට යැවීම, ඒ නියම තත්වයට පළ ගැනීමත් නොවීමත් පවතින අපේ පාරිහාරී ප්‍රඥාව තුළ අපි සිත මෙහෙवला ඒට මුහුණ දෙන ආකාරය. එතකොට සුඛ දුක්ඛ අපි විඳින්නේ සමහර විට මේ දෙක හේතුව එකක් වර්තමාන හේතුව අනිත් එක කර්ම හේතුව ප්‍රධාන වශයෙන් මේ දෙක. එතකොට මේ සුඛයක් විඳිද්දී මේ සුඛය දිහා බලලා මේ සුඛය මේක ආස්වාදයක්. මේ සුඛය උනත් වෙනස් වෙයි. කියලා අපි මෙනෙහි කරනවා නම් ස්වල්පයක් අපි මෙනෙහි කරලා අතාරිනවා. සුඛයක් අපිට දැනෙනවා. අපි සුඛයේ බව තේරුම් ගන්නවා. සුඛය අපි අභිනන්දනය කරන්නේ නැහැ. අපි එහි රජනීය කරන්නේ අපි ඇලෙන්නේ නැහැ. කිලිස් උපදවන්නේ නැහැ. හා හොඳයි තව තව තියෙනවා නම් කියලා අපි හිතන්නේ නැහැ. දැනෙන සුඛය අපි විඳ ගන්නවා. විඳින බව දැනගන්න. ඒ වගේම යම් දුකක් දැනෙද්දී දුක පිළිබඳව අහන්නේ වැළපෙන්නේ නැතුව ඒක ආබාධිත දෙයක් නම් අපි ඒ ආබාධිත දේ ප්‍රතිකාරයක් කිරීම අපිට අයිති වැඩක්. ඒ අතරතුර මේ වැඩෙන දුක් වේදනාව නිසා අඬන්න බැලපෙන්නේ යන්නේ නැත්තම් ඒ තේන හැටියෙන් තේරුම් ගන්නවා නම් ඒ නිසා එක සූත්‍රයක බුදුන් වහන්සේ සඳහන් කරනවා ඒ කර්කස ඒ දුක කායික දුක දැකලා ඔබ ඒ දුකෙන් පීඩාවටපත් වෙන්නේ නැත්තම් ඔබ සුඛය දැකලා සුඛයෙන් අමන්දාණයටපත් වෙන්නේ නැත්තම් ඔබට පුළුවන් මේක ප්‍රහාණය කරන්න අදිවාසී. ඒ නිසා මේ අවස්ථාවට දැඩි සතුටත් දැඩි දුකත් දැඩි කායික හෝ කායික වේදනාව හෝ දුකත් මධ්‍යස්තව දැකීමෙන් ඉවසීමෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්. එතකොට අකුසල් සිදු වෙන්නේ නැහැ. සෝවාන් වූ පුද්ගලයෙකුට ඊර්ෂ්‍යාව කොහොමදම කේලාම් කීම වැඩි ඉතිර දෙන්නේ කොහෙද නේද ඔව් එනේ මේ ටිකට මොකද කියන්නේ? තාත්‍රපත් නන්දාදෙන්නේ ආයෙත් නෑ ස්වාමි බුද්ධලේඛක ඊශ්‍යාව ගෝකම කේලාම් කීම වැනි ගුණ පැවතිය හැකිද? දේවලට පවතින බය උදාහරණයක් ලෙස දේවලට පවතින බය කැර පොත්තන්ට බය වී කැර පොත්තන්ට බය මොකද්ද ජීවත් වන්නේ කුමන මට තේරෙන්න ස්වාමනෝ පුද්ගලයා ඉරිසියාව කෝකකම කේලාම් කියන වැනි කෙනෙක් මේක ස්වාමනෝ පුද්ගලයාගේ සීලය බින්දින්නේ නැහැ පංචශීලය හෝ ආජීව අට්ටමක සීලය විශේෂයි මොකද ආජීව අට්ටමක සීලය පූර්ණත්වයට පත් නොවී ස්වාන් වෙන්න බෑ. ලෞකිකව පටන්ගත් දේ ලෝකෝත්තර වශයෙන් සීලය සම්පූර්ණ වෙනවා. නිසා කේලම් කීම තියෙන්නේ විරම සම්මා වාචා. සම්මා වාචාව සම්පූර්ණ වෙනවා සෝවාන්ගේ පුද්ගලයා. ඒ නිසා කවදාවත් කේලම් කියන්නේ දී ඊර්ෂ්‍යාව කියන එක තද ද්වේෂය තුල සිදුවෙන දෙයක්. ඉතින් ඊර්ෂ්‍යාවක් හටගත්තත් ਉਹ කවදාවත් ඊර්ෂ්‍යාවක් කියලා දෙයක් ඔය අපි කියන ඊර්ෂ්‍යාවක් වුන් තුල ඇති වෙන්නේ නැහැ. සුවාන් වූ පුද්ගලයෙක් කියන්නේ කාටද මේ කියන්නේ? ආර්ය පුද්ගලයෙක්. ඉතින් ආර්යත්වය තියෙද්දී අනුන්ට හිංසාවක් වෙන සිතුවිල්ලක් හිතන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ කුමක්ද? අපි දැන් මේ ධර්ම දේශනාවේ සඳහන් කළා නේද? මොකද්ද? විතර්කය. විහිංසා විතර්කයක් නේද? හිංසා විහිංසා විතර්කයේ ඉතින් අයින් වෙන්න ඕනේ. නිසා ඒක සිදුවෙන්න බැරි දෙයක්. දේවලට පවතින බයයි. බය කියන එක තියෙනවා. බය කියන එක තියෙනවා මොකද? එයාගේ රාග ద్వේෂ නැතිලා නැහැ. ద్వේෂය කියන්නේ බය. ඒක දුක. ඉතින් ඒක තියෙනවා. ධර්මකට තියෙනවා. කියන තරම් බයක් ඇති වෙනවද කියන්න බෑ. බලන්න ඒක. බය තියනවාද කියලා. නායක ගාවට ගිහින් නම් අපේ කුටිය ගාව නායක ඉන්නා උදේ හවස. පොඩ්ඩක් ඇවිල්ලා එළියේ ඉඳගෙන ටිකක් භාවනා කරලා බලන්න රාත්‍රියේට එතකොට අන්න බය හිතෙන්නේ නැත්නම් තේරෙයි. කායानुපස්සනාවෙන් පමණක් නිවන් දැකීමට පුළුවන් අනුපස්සනාව වැඩිම අවශ්‍යද? පුළුවන්. බුදුහාමුදුරුවෝ නම් කියලා තියෙනවා. කායගත සතියෙනුත් පුළුවන්. කායानुපස්සනාවෙන්. කායानुපස්සනාව කරනකොට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව මේ ඔක්කොම සිද්ධ වෙනවා. මේ කායानुපස්සනාවෙන් තමයි ආරම්භ කරන්නේ. ආනාපාන සතියත් කායනුපස්සනාව වුණාට පහු වෙනකොට වේදනාවන චිත්තාන ඔක්කොම සම්පූර්ණ වෙනවා ධම්මානුපස්සන. ඒ නිසා අනුපස්සනා අනුපස්සන අවසයෙන් මේවා සිදු වෙනවා. චිත්තානුපස්සන ධම්මානුපස්සන අනුපස්සන සනාතන වැඩිමිට අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ අනුපස්සනාවන් සත්තානුපස්සනාව කියලා තියෙනවා. අනුපස්සනා හතක් තියෙනවා. ඒ අනුපස්සනා හතක් වඩනවා. හැබැයි සමහරුන්ට මේ හතම වඩන්න අවශ්‍ය නැහැ. සමහරුන්ට වඩන්න ඕනේ. සමහරුන්ට එහෙම හතම වඩන්න කියලා නැහැ. ඒ නිසා මේ අනුපස්සනාවන් හැම එකක්ම අනිවාර්යෙන්ම කළ යුතුයි කියලා නැහැ. අපි භාවනා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට වැටෙන ආකාරයට තමයි යන්නේ. යම් ආකාරයකට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනවා. ඒ වගේම ඉදිරියට Tamanට මේ ඥාන પરම්පරාව වැඩෙනවාද? ඒ වැඩෙන ආකාරයට Tamanගේ කර්මස්ථානයේ පිහිටලා සිටිනකොට මේ වැඩෙන්න ඕන කරන ඔක්කොම වැඩෙන. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ. දැන් අපි ඇති තව දෙකක් තුනක් තියෙනවා අපි ස්වාමීන් වහන්සේ දෙන්නේ. සුගත් දිගේ ප්‍රශ්න තියෙන නිසා කියමු මෙතෙන් අපි ආයෙ දවසක ලැබුණා. හොඳයි. මේක ඉබේ දෙක. පැය දෙකකුත් මිනිත්තු 15ක් මේ 14ක් මේ ස්ථානේ දැන් හිටියේ. හොඳයි. දැන් අපි පින් අනුමෝදනා කිරීම කරමු. අපි දෙවියන්ට පින් අනුමෝදනා කරමු. ස්තුතිගොඩානි පුදුමකට පින් කළා ප්‍රාර්ථනා කරමු. ඒ අයටත් පින් අනුමෝදන් වෙලා හොඳින් පාලනය පුරාගෙන සැපින් සැපයටපත් වෙලා සුවසේ නිවන් සාක්ෂාත් කරත්වා ශාසනය සාගිත්වා නාම ඊට වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. එත්තවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්බතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංගති සිද්ධිය ආකාශත්තා ච කුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච කුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මුත්තං සදාති පරලෝසපඥාතීතාදීන සියලුම බලාපොරොත්තු වෙන තණ්ඩ පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දායක කාල්කාදී නැපොපස්ථායකින් ඇතුළු ඒ සියලුම දෙනාට නමෝදන් කරලා පෞරුෂපත් වී සිටින යහපත ප්‍රාර්ථනා කරන සුභිගාමි නිවන් දකිවා කියලා. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තුඤාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තුඤාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තුඤාතයෝ එවැගේම තම තමන්ටත් තම තමන්ගේ සියලු ඒ ඥාතීත ආදී නැතුළු සියලුම ඒ චිතයිතන දාස් සත්‍යෝ මේ පිළිගත් ආනන්දන විශ්වාස විශ්වාස පවත්වා වගේම අපිට මේ සියලු සිව්පසියල සලසා දෙන උපස්ථාන කමේ සියලු සත්පුරුෂ මණ්ඩලයත් ඇතුළු සියලු හැම හිතයිත සත්‍යෝ ස්වීපින් අනුමෝදන් සතුටෝස පවත්වා ඉසින් වර්ණින් සපෙන් බලෙන් ප්‍රඥාවෙන් බැලමින් නිවන් පාරමී ප්‍රසූසේ නිවන් සාක්ෂාත් කරත්වා සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්තුං කරායෝ සීදී ගායකෝ භව බෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුක්ති භවන්තු තේ බෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුක්ති භවන්තු තේ බෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුක්ති භවන්තු තේ අභිවාදන සීලිස රුචං දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝන් පාන සම්පatti විනාතේ සංචිත